මේ විශ්වයේ ජීවි අජීවි වස්තු නිර්මාණය කරනු ලබන්නේ මිනිසාගේ මනස විසින්ද ඔබ වහන්සේ කියූ බව සමහර අය කියති. ඒ එසේනම් ඒ නිර්මාණවාදයක් ගොඩනගෙනවා නේද? ඒ නිර්මාණවාදයක් ගොඩනගෙනවා නේද? බුදුදහම නිර්වාණ නිර්මාණවාදයක්දයි පැහැදිලි කර දෙන්න. මේක මෙහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මෙතෙන් දැනගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ සියලු වස්තු නිර්මාණය කරනු ලබන්නේ කියන එකයි නිර්මාණය වෙනු ලබන්නේ කියන්නේ දෙක. මිනිසාට විතරක් සීමා වෙලා නැහැ. සත්වයා විදිහ. මිනිසාට විතරක් සීමා කරපු දෙයක් නෙමෙයි කරනු ලබනවා නෙමෙයි වෙනු ලබනවා. නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙනවා සත්වයා හතර පායක් නිර්මාණය කරගෙන යන්නේ නැහැ. පැහැදිලිම දෙයක් ඕක. යම් කෙනෙකුට මිනිහෙකුට හෝ සත්වයකට පුළුවන්කමක් තියනවා නිර්මාණයක් කරන්න ඔහු දුගතියක් නිර්මාණය කරන්නේ නැහැ. නිර්මාණය වෙනවා නම් හේතුවේ ඵලයේ වශයෙන්. ඔහු නිර්මාණය කරනවා නෙවෙයි හේතුවේ ඵලයේ වශයෙන් නිර්මාණ වෙනවා. නිර්මාණ හේතුවේ ඵලයක් නිර්මාණය වෙනවා නම් ඒක නිර්මාණවාදයක්. නිර්මාණය කරනවා කියොත් නිර්මාණවාදයක්. නිර්මාණ කරනවා කියන එකක් නෙමෙයි පෙන්නලා තියෙන්නේ දේශනාවල. ලෝක සත්වයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වැහුණු ලෝක සත්වයා මේ ලෝකයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා සිහි කරගෙන පංචකාම සම්පත්තිය හරි වැදගත් දෙයක් කියන මේ දෘෂ්ටියේ පිහිටලා ඊට අනුකූල දේ බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තුෙන් ඊට අවශ්‍ය වන්නා වූ කාරණා સિદ્ધ කරනකොට ඒ හේතුවේ ඵලයේ වශයෙන් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අනුකූල දේ ගොඩ නැගෙනවා ඒක ධර්මතාවයක් ගොඩ නගනවා කිව්ව නිර්මාණවාදයක් ගොඩ නගන්න පුළුවන් නම් ලෝක සත්‍යය දුගතියක් ගොඩ නගන්නේ නැහැ. ගොඩ නැගෙන නිසා තමයි කොච්චර අකමැති වුණත් දුගතියක් ගොඩ නැගෙන්නේ. යම්කිසි දෙයක් පුද්ගලයා දුගුසිය මට්ටමේ ප්‍රාණඝාත කරනකොට ඒ ප්‍රාණඝාතය කළා නම් ප්‍රාණඝාත කිරීම නිසා ඇතිවෙනා වූ දූෂිතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ කර්මයේ විපාකයක් වශයෙන් අනුකූල දෙයක් ගොඩ නැගෙනවා මෙන්න මේ ගොඩ නැගෙන එක නිර්මාණයක් නෙමෙයි නිර්මාණ වීමක් නිර්මාණ කිරීමක් නෙමෙයි. එහෙනම් මේක තේරුම් ගන්න ඕනේ නිර්මාණ වාදයක් වෙන්නේ කෙනෙක් Tamanට ඕන දේවල් නිර්මාණය කරනවා කියලා එහෙම හැකියාවක් තියෙනවා. Tamanට ඕනේ වුණාට හරියන්නේ නැහැ. ඕන දෙයක් අනුව ඕන නම් ඒ බඳු දෙයක් හට ගැනීමට අවශ්‍ය කරන හේතුව දැකලා ඒ බඳු හේතුව ක්‍රියාත්මක කරපුවාම මේ ඵලය ලැබෙනවා. ඒක නිර්මාණය කිරීමක් නෙමෙයි නිර්මාණයේ හේතුවට අනුව ඵලයේ සකස් වීම. ඒ නිසා පුද්ගලයාට යමක් එපා නම් ඔහු ඒක හටගන්නේ කුමන හේතුවක් නිසාද කියලා හේතුව දැනගන්න. ඒ බඳ හේතුව ක්‍රියාත්මක කිරීම නතර කළොත් හේතුවේ නිරෝධනා ඵල නිරෝධයි කියන මේ න්‍යාය ධර්මයේ යටතේ. ඒ බඳ ඵලයක් උදා වෙන්නේ නැතුව යනවා. ඒතර තමන්ගේ බලාපොරොත්තු යම යමකින් දුක නම් උපදිනවනම් ඒ දුක උපදින්න හේතුව හොයලා බලලා ඒ හේතුව දුරු කළොත් ඔහුට දුක නැති වෙලා යනවා. මොකද හේතුවර ඵලයේ තියා ලෝක ධර්මතාවයේ හේතුඵලයක් නිසා. ධර්මයේ හේතුඵලවාදීට අනුකූල නිසා. නරක හේතුවරපත් වෙන්න තියෙන නරක ඵලයේ නරක හේතුව නැත්නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඒක නිර්මාණවාදයක් නෙමෙයි. ඒ වගේම යමක් හොඳ නම් අපිට ඒක අවශ්‍ය වෙනවා. ඒ හොඳ දේ හටගන්නේ මොන හේතුවකින් හිතවිලි ක්‍රියාවදන් නැගුවද කියලා දැකලා. ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවදන් නැගීමේ ඵලයක් වශයෙන් හේතුවේ ඵලයේ වශයෙන්ම හොඳ දෙයක් ඒකේ මතුවෙනවා. නේ අපි දැනනෝනේ නුත්තන සම්‍යක් ප්‍රයෝගයෙන් යුක්තව අපිට පුළුවන් ඥානවන්තන. මේ මේ දේ හොඳයි මේ මේ දේ නරකයි කියලා මුලින් තේරුම් අරගෙන. යමක් යමක් නිසා නරකක් වෙනවා නම් ඒ නරක වෙන්න හේතුව හොයලා බලලා ඒ හේතුව අතාරිනවා. හේතුව නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවා. ඒතර අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. යමක් හොඳයි හොඳයි කියලා අපිට හිතෙනවා නම් ඒ හොඳයි කියන දේ හදගන්න තියෙන හේතු හොයලා ඒ හේතු අනුගමනය කරනකොට හේතුවේ ඵලයක් වශයෙන් ඊට ගැලපෙන්න හොඳ මතුවලා එනවා. ඒක නිර්මාණවාදයක් නෙවෙයි හේතුඵල වාදයක්. එනිසා මේක එතන තේරුම් ගන්න ඕනේ. සත්වයාගේ මේ ලෝකේ නිස්පාදනයේ හොඳයි නරකයි දෙකම නිපද වෙන්නේ කරන්න දෙයක් නෙමෙයි වෙන දෙයක් නිසා. කරන්න පුළුවන් දෙයක් නම් ලෝක සත්‍යය හොඳවම කරගන්නවා මිස නරක එකක්වත් කරගන්නේ නැහැ. නෝ ලෝක සත්‍යය තුලින්මයි මේ ලෝකේ මතුවෙනවා කිව්වේ පහළ වෙන්න හේතුව. ඒක හේතුඵල ධර්මය. ගොඩනැගීමට අවශ්‍ය හේතුව ලෝක සත්‍යය තුළ තියෙන නිසා අවිද්‍යාවයි තෘෂ්ණාවයි ඇති නිසා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඔහු බලාපොරොත්තු වෙලා කරන හිතවිලි ක්‍රියාවතන් තුළින් නැගෙන සංකාර තුළින් අනුකූලව විඥාන ගොඩ නැගෙනවා. ඒ විඥාන තුළට නාම රූප ගොඩ නැගිලා හිටන් ඒක අභ්‍යන්තර සහ බාහිර නාම රූප ක්‍රියාත්මක වීමක් එනකොට ලෝකේ සහ සත්වයා කියනා වූ අභ්‍යන්තර බාහිර සත්ව පුද්ගල දවයක් තුළ පහළ වීමේ ආරම්භය ලැබෙනවා. බාහිර නාම රූප බාහිර ලෝක ඇති කරනවා අභ්‍යන්තර නාම රූප ගත හිත ඇති කරනවා මේ දෙක ඇති කරන නාම රූපච්ඡ සලආයතන කියන ඇස කන දිව නාසය ශරීරය මන අභ්‍යන්තර ආයතන වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බාහිර ආයතන වෙනවා ආයතන හය ගන්නේ අභ්‍යන්තර සහ බාහිර නිපද වෙනවා සලආයතන පත්‍ය පස්සෝකිය ඒ ආයතනයන්ගෙන් ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධේ කය පොට්ටබ්බේ මන ධර්ම ඇසුරු කිරීම නිසා අන්න අනුකූල ස්පර්ශය ලැබෙනවා එතකොට ඊට අනුකූල වේදනාව ලැබෙනවා. ඒකට බෙදලා සංහා හට ගන්නවා. ඒක ඒකද ඇලිලා ඇලිලා තණ්හා වෙනවා බැඳිලා උපාදාන වෙනවා. ඒකෙන් ඒ භව ආශ්‍රයයක් හට ගන්නවා. ඒ නිසා අනුකූල જાති හට ගැනීම ආයි නිර්මාණය වෙනවා. හේතුඵල වාදයක් ඒක පටිච්ච සම්පන්නයි සංකතයි කියන්නේ ඒකයි. සංකතයි කියලා කියන්නේ ඒක සකස් වෙන දෙයක්. සකස් වෙන්නේ කොහොමද? හේතුවට අනුකූලව. ඉතින් හේතුන් අනුකූලව ඵලයක් හට ගැනීම නිර්මාණවාදීට වැටෙන්නේ නැහැ. යම් කෙනෙක් කියන මේ ලෝකේ ඉපදවන්න පුළුවන් මට කියලා යම් කියනවා. එහෙම දැක්කත් තමයි නිර්මාණවාදියක් වෙන්නේ. ඔය නිර්මාණවාදයේ තියෙන මහා බ්‍රහ්මත. මහා බ්‍රහ්ම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝකේ හට ගන්න පරිත්‍යාගම්පන්නතාව දකින්නේ නැති නිසා. ඔහුගේ අදහසක් තියෙනවා මේ මට කවුරු හරි හිටියා නම් මේ ලෝකෙට අර හේතුඵල හටාවෙන් පහළ වෙන්න ඔහු හිතනවා ඔහුගේ අදහස නිසා පහළ වුණා කියලා. ඊට පස්සේ එයා කියනවා ඔබ බැව්වේ මම. අන්න නිර්මාණවාදී. නිර්මාණවාදියන් ලෝකෙ මිහි වෙන්නේ නැහැ කවදාවත්. නිර්මාණයක් අවශ්‍ය නැහැ. ඒකට අරගන්න හේතුව තීරුම් අරන්. ඒ හේතුව ක්‍රියාත්මක කරනකොට ඒ දේ නිර්මාණය වෙන්න ඒක හේතු වෙනවා. ඒකේ ඵලයක් වශයෙන් නිර්මාණය වෙනවා. ඒක හේතුඵලවාදය. මේ නිර්මාණවාදයයි හේතුඵලවාදයයි දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ පිළිබඳව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත අහන්න. කිව්ව ධර්මයේ ඉස්සලා කිව්ව එකට ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඉස්සලා මෙහෙම එකක් කිව්වා කියලා කියන්න ඕනේ. මොකද එහෙම එකක් කියෙවෙන්න විදිහක් නැහැ. මොකද අර අන්දේ අත ගගා කියනවා මම කියන්නේ නැහැ. මේ න්‍යාය ධර්මයේ එකඟවයි මේ දේශනාව කරන්නේ. පටිගත කරගෙන තිබුණා. සමහරට අහනකොට තමයි වැරදිලා වැටහීමක් එන්න පුළුවන්. සත්‍යයයි නිර්මාණය කරනවා කියන එකේ අර්ථය ඕකයි. නිර්මාණය කරන්නේ එයා විසින් හිතලා කියලා කරලා හරිතෙන් කෙරෙන නිසා. හැබැයි ඒක හේතුඵල ධර්මයට අනුකූලවයි කෙරේ. දැන් අපි කියමුකෝ ඔව් ආලෝක කරන්න කියනවා මේ ගිය ඇතුලේ. ෆෑට. අපි ස්විච් එකක් දානවා. අපි කරන්නේ මෙච්චරයි. ආලෝක කරනවා කියන එක වෙන එකක්. ආලෝක වෙනවා. අපි කෙරුවේ ස්විච් එකක් ක්‍රියාත්මක කරපුවාම විදුලි ධාරාව සම්බන්ධ වෙලා බල්බ් එකට ගිහිල්ලා බල්බේපත් වීම නිසා ආලෝක වෙලා ඒ ආලෝකය පැතිලා ගියාම ඒක සිද්ධ වුණා. අපි ලෝක සම්මතයේ කතා බහ කරනකොට කියනවා කරුවල ඉන්නේ මොකද වෙන්නේ? ඉතින් ඒක එළිය කරන්න ඕනේ. එළිය දාන්න ඕනේ. ඔය හැමතැනම එළියක් නැහැ නේ අඳුරු ඉන්නේ. හා කියලා ගිහලා අපි අර ස්විච් එක දානවා. මොකද එළිය දැම්ම දැම්ම කියනවා. කවුද දැන්? පරමාර්ථය හොයන ගියහම ඒක බල්බ් එකේ දිනුන අර සූත්‍රිකාව නැත්නම් අර තියෙන සියුම් කෙන්ද විදුලි ධාරාව නිසා ආලෝක වෙලා ඒ ආලෝකය පැතිරීමේ සිද්ධ වෙච්ච දෙයක්. නමුත් මේ දේ කරන්න ඕන අත්මොකද කරන්නේ? ඒකට අවශ්‍ය කරන හේතුව ක්‍රියාත්මක කරනකොට අනුකූල ඵලය ලැබෙනවා. අන්න ඒ වගේ තමයි යමක් අපිට ඕන. ඒක ලැබෙන්නේ කුමන හේතුව ක්‍රියාත්මක වීමෙන්ද කියලා දැකලා. හේතුව ක්‍රියාත්මක කරගුවාම අනුකූල ඵලය ලැබෙනවා. ඒක හේතුඵල වාදය. අපි කතා කරනකොට කතා කරනකොට කියන ඉතින් අර වගේ දේවල්. මේ බත්තු යන්නකො. බත් ඉව්වල. ඉව්වා කියනවා. කවුද ඉව්වේ? මම කියලා තමයි උත්තර දෙන ලෝක සම්මත උත්තරය. දැන් උදේ මොකද? බත් උයා ගන්න ඕන, බතක් හදා ගන්න ඕන නම්. අපි දැනා ගන්නවා බතක් හදන ක්‍රමය. බත හැදෙන්නේ කුමන හේතුවකින්ද? හාල් ටික කරලා වතුරත් එක්කලා මුට්ටියට දාලා ලිපේ තියලා ඒකට ගින්දර දාලා ඒ කාර්යයෙන් හිද්ද කරනකොට ගින්දරෙන් තැවීම නිසා ඒකට අවශ්‍ය කරන විදිහට ජලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හාල තැඹිලා ඉදෙනවා. බත් උය ඉදෙව්වා කියන එක නෙමෙයි ඉදුණා. නැත්නම් අපි කතා කරනකොට කියන්නේ බත් ඉදුණා. ලෝක සම්බන්ධය කතා කරාට ඒක විස්තරත්ව දැනගන්න ඕනේ. බත් ඉවවා කියන්නේ බත් ඉදුණා. බත් ඉදෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරපේකලා බත් ඉවවා කියලා කියනවා. මෙන්න මේක නිර්මාණය කරා කියලා කිව්වා. අපි අනුසාරින් දැනගන්නවා නිර්මාණය ඕන නම් සිද්ධ වෙන හේතුඵලය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකෝට තමයි ඊ අවශ්‍ය නිර්මාණය හම්බ වෙන්නේ. ඉතින් අපි බොහෝ කොටම නරක ඵලයට අකමැතියි. ඒ ඵලයේ ලබා දෙන හේතුවර කැමති. හොඳ ඵලයට කැමැති. හොඳ ඵලෙ ලබා දෙන හේතු වල අකමැති. ප්‍රාණඝාත කරන්න කැමැති. හත්ව හිංසා කරන්න කැමැති. අනුට බනින්න, නිඳා කරන්න කැමැති. හැබැයි ඒ නිසා හම්බෙන විපාකේ අකමැති. කොච්චර අකමැති වුණත් හේතු වල කැමැත දිනතාකන් විපාකෙට කොච්චර අකමැති වුණත් ඇඩුවා අනේ මෙහෙ විපාකයක් මට එපා කිව්වට හරියන්නේ නැහැ. විපාකේ එපා නම් ප්‍රාණඝාත හත්ව හිංසා නොකරපන්. ඒතොර මේක. කරුණාවේ මෛත්‍රී මෙත්තරලා ඔක්කොම කළා බ්‍රාහ්මීක වේද කැමති. බ්‍රාහ්මීක වේද තියෙන හේතුව රකමැති. මෙතරම් නෙමෙයි ඔකටම පොල්ල කවුනා ගහන ඔළුව පැල්ල යන්නේ. ඔකර මෙතරම් හිතේ ඉන්නේ කොහොමද? එහෙම කළා හරියන්නේ හතුරට මෙතරම්. හතුරට මෙතරම් නෙමෙයි මට ඔකට කරන් තියෙන ඔක්කොම ආවා කිරිය ළඟ විලඟ දාන්න හදනවා. ඒකට වැඩ කරනවා. ඒකටයි කැමති. ඊට පස්සේ ඒකේ ඉන්න දුකයි යකේ පෙරේතෙක් වුණා, පිසාතියෙක් වුණා, ඵලෙට කැමති. හැබැයි ලැබුණේ කොහොමද? කවුරුක් කළා දුන්නා. අපි නරක හේතුවර කැමැත්තෙන් නරකදී අපිමයි කළේ. අපි කරපු දෙයක විපාකයේ වශයෙන් අපිට නරක ඵලයක් හම්බ වුණා. එහෙනම් මේක දෙවිය බ්‍රහ්මයේ කවුරුක් කළත් නෙමෙයි. අපි කවුද ඔක නිර්මාණය කළේ? ඔය පිසාච ආත්මේ කොයිද ඔයාලා? ඇහුවා. පිසාචයා වුණේ මම මෙහෙම මේ මේ හේතුවර කැමැති පිසාචයා වෙන හේතුවර කැමැත්තේ වැඩ කළා. කවුරුත් මට කිව්වා කරන්න එපා කියලා. ඒ වුණාට මට ඒ කැමැත්ත අත්හැර ගන්න බෑ. ඒකමයි මට කැමැත්ත. ඒකමයි හිතේ. මම ඒක කළා. ඒකෙන් පිළිමුණා. අන්තිම හිඟන්න වෙලා හිඟා කකා ඉන්න මේ විදිහට සලාගෙන යනවා. අනේ මට වෙච්ච දේක හැරි මොනවා කළා දිනුවක් වෙන්න බෑ. හැම කෙනාම පහර ගහනවා. හොරකම් කරන්න කැමති. හොරකමේ ඵලයද අකමැති. ඒ මට එහෙම එකක් එපා නම් ඒබන් දිලිඳු බවටපත් වෙන විදිහ අද්භව පරිසරයක් හැදෙන්න එපා නම්. ඒ හොරකම් කිරීම නැමැති සම්බන්ධ කරන දුචාරිතේ මම කැමැත්ත අත්හැරලා දැම්මා. ඒකේ වෙන් වුණා නම්. එහෙම දෙයක් හට ගැනීමට හේතු මට නැහැ. එන හොරකම් කිරීමට හේතු වෙයි යම් දිලින්දෙක් වෙන්න හෝ ඊට අවශ්‍ය වන්නා වූ පරිසරයක් හැදෙන්න හෝ හේතු වුණා නම්. ඒ හේතුව කවුරුවක් කරලා දුන්නවත් නෙමෙයි කවුරුවක් කරා නම් මහා සාධාරණයක්. එහෙම දෙයක් ලෝකෙ තිබුණා. දැන් තමන් කරගත්ත එක තමයි පාකේ න කාට අසාධාරණකම් පනවන්නේ. ඒ බඳු පිරිසට ප්‍රිය කළා. ඒ බඳු පිරිස වර්ණා කළා. ඒ බඳු පිරිස සමග එකතු වුණා. එහෙනම් අපිට සිද්ධ වෙනා ඒ බඳු පිරිසක් අතරින්. ඒ ගැටෙන පිරිසක් අතරින්ම ඒ જાතියෙම අර දුක්ඛිත තත්ත්වෙට මුහුණ දෙන්න විදිහ පරිසරයක් හදාගන්න. පරිසරය හැදෙනවා හේතු අතරම නැති නිසා. කාම මිත්‍යාචාරයට කැමති. කාම මිත්‍යාචාරයේ ඵලයට අකමැති. මේ කාම මිත්‍යාචාරයේ ඵලය දැකලා ඒක එපානා. ඒත් එපානා කාම මිත්‍යාචාරයේ අතරපන් කිව්වොත්. මේ අපිට ඒත් එපානා කාම මිත්‍යාචාරයේ අතර ගන්න ඕනේ. ඒකට පෙළඹෙවීම අතරින්න ඕනේ. ඒ වගේ මේලා ඔගේ පේන දින එකක් විතරයි යෝක. ඒ විතරක් නෙමෙයි ඊට වඩා විශාල විදිහේ දුස්චරිත ප්‍රතිඵල වලට විපාක ඵලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ බඳු මිත්‍යාචාරයන් හොඳයි කියන නිගමනය කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් පුදුලිය බැහැගත්තා නම් ඒ ඒ හැම වෙලෙම මේ නරක ප්‍රතිඵලයක් ගෙන දෙන ඒවා මූල හේතුව ආස්වාද කරනවා. හොඳ ප්‍රතිඵලයක් ගෙන දෙන ඒවා මූල හේතුව බොහොම දුකසී වෙහෙසී මහන්සියෙන් කරගෙන යන්න ඕනේ. ගලක් උඩට උසලා ගෙනියන්න කිව්වොත් විශේෂයෙන් මහන්සියෙන් බොහොම අමාරුවෙන් තල්ලු කරගෙන හරි උසගෙන හරි යන්න ඕන. ඔය පල්ලෙහාට පෙරලපන් කිව්වොත් පයි පාරක් යන්න ඉවරයි. ගියා පල්ලෙහාට. බොහොම ලේසි යනවා පල්ලෙහාට. පහත් පැත්තට බොහොම ලේසි. ඔසවන්න අමාරු. මේ ලෝක ධර්මතාවය පිළිලා තියෙනෙත් එහෙමයි. මේ ලෝකේ ද්‍රව්‍යවස්තු පිළිලා තියෙනෙත් එහෙමයි. බිමර දමන්න පහතට දමන්න ලේසි. උඩට උසන්න වේස ගන්න ඕනේ උසහ ගන්න ඕනේ. අමාරුයි. පොඩ්ඩ වෙනස් වුණොත් එහෙම ඒක තව උලුගම අරුක වැටෙනවා. පල්ලෙහාට සමාගන්න එක කලාගෙන බිඳගෙන විනාශ කරගෙන යනවා. එච්චර කල් හදපුවා කරපුවා ඔක්කොමත් විනාශයි. ගස්කොලම් පොඩි කරගෙන යනවා මහ ගලවා පල්ලෙහාට පෙරලපුවා. මොකද්ද කිරුවේ මහන්තිය? මහන්තියෙන් දැන්නේ අලවංගුව දැම්ම එකපාර ඇල්ලුවේ ගල ගියා පල්ලෙහාට. තේරෙනවා. ඔය ගාල උඩට ගෙන්ද කිව්වනම් එහෙම අර එක මිනිහට වැඩේ කරේ. සමූහයක් එකලගතිලා සෑහෙන් ධාරී මූගුරු පෙරාගෙන වේසක් දැරලා බොහෝ මහන්තිය වෙන උඩට උසයි. ගිහි ගොඩනගපන් කියනවා. ගොඩනගන්න උපක්‍රමයක් තියෙනවා. බොහෝ මහන්සියෙන් හිමි හිමි ගොඩනගන්න. ඔක විනාශ කරපන් කියනවා. උපකරණ නැද්ද? තියෙනවා. ඔය තියෙන බෝම්බය. ඒක බාරෙන් මුළු මහ විල්ලිම බිමට සමතලා කරන්න පුළුවන්. නරක පැත්තට ආධාරත් වැඩි. වැඩිත් ලේසි. හැබැයි දුස්චාරිත දැන ඔයාලා ඉති දේවල් එහෙම තියෙනවා. හොඳ පැත්තට ආධාර දෙන ඒවා තමයි. ඒවත් බොහොම ක්‍රම ක්‍රමානුකූලව යනවා. වැඩේත් අමාරුයි. හැබැයි හොඳ පැත්ත අමාරුවෙන් හරි ගොඩනගා ගත්තොත් ඔකට යහපතක් වෙනවා. නරක පැත්ත ලේහි ලේහි කියලා ප්‍රේමනාපයි කියලා හිතන. කරන්න ගියොත් ඒකෙන් මහ විනාශයක් වෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි දකින්න ඕනේ මේ දෙකම තමයි අපිට කළ හැකි. හැබැයි අපි හේතුඵල දැකලා ධර්මානුකූලව ඥානවන්තව කරුණු දැකනවා. අපි දකිනවා නරක දේ කොච්චර ලේසි වුණත් කොච්චර ආස්වාදුණත් ප්‍රතිඵලයේ භයානක නිසා. ප්‍රතිඵලය ගැන හිතනවා. ඒ ලේසි ආශාජනක පැත්ත අතරින්න ඕන ඉවසිල්ලේ. හොඳදී බොහොම අමාරුයි ගොඩනගා ගත්තොත් යහපත් නිසා. හැබැයි හරි අමාරුවෙන් හරි දුක්ඛා පටිපදා දන්දා විඥා. දුක් ප්‍රතිපදාව. ඒ ආස්වාදයේ බොහොම ටිකයි. සැනසීම බොහොම ටිකයි. පටන් ගන්නකොට කොහොම තමයි පටන් ගන්න වෙන්නේ. බොහොම අමාරුවෙන් පටන් ගන්න. කානු ස්වභාවයෙන් ඉන්නවා එක එක ගති ලක්ෂණ තියෙන මිනිස්සු. කාගාධිකයි පෙලක්කයි, ද්වේෂාධිකයි පෙලක්කයි. සාගාධික පුද්ගලයාට කිව්වොත් එහෙම නිකම්ම ගුණයෙන් ඉතු නික්මලා බ්‍රහ්මචාරී ගුණයෙන් ඉඳ කිව්වොත් මහා දුක් ප්‍රතිපදාව. අර රාගයන් නිසා විහෙතරපත් කරන අය වෙන් වෙලා ඉන්නේ. ඒකේ ලබන සැනසුම බොහොම ටිකයි. සැනසුමට වැඩි වෙන්නේ සංවේගයේ දුක පාළුව ඔක්කොම ඉන්නේ. හැබැයි කල් යනකොට තමයි සුඛාපටිපදාක් සිප්පා විඥාගෙන් තත්ත්වය වැඩෙන්නේ ප්‍රතිඵල ලැබෙනකොට. ඒකවල සුවයි. ඒ සුව තත්ත්වයටපත් වෙන්න තියෙන මුල ඔයගේ දුක. ද්වේෂාධික පුද්ගලයාට. මෛත්‍රී හිතකින් යුක්තව වාසය කරපන් කියලා දුක්ඛපටිපදාව. එයාට ලේසි නෑ. හැබැයි කෙසේ හෝ ඔහු කුරුදු කරගත්තොත් අර මහා වෛර කරන, ක්‍රෝධ කරන ගතිය, ද්වේෂය අත්තර ගන්න උරු පුළුවන්කම ලැබෙනවා. හරි බොහොම අමාරුවෙන් කරගන්න ඕනේ. හැබැයි දෙකම කරගත්තේ තමන් විසින් කරපු වැඩ පිළිලකින් සිද්ධ වෙච්ච දේවල් මිසක් කවුරුවත් ගියත් අද ඇදලා දැම්ම නෙමෙයි. මුල තමයි. මේක තේරුම් ගන්න ඕනේ. එතකොට අපි දකිනවා හේතුඵල වාදය මිසක් මේක නිර්මාණවාදයක් නෙමෙයි. නිහඬ එකක් තියනවා නම් ඒ කියන්නේ තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් හරි තියෙනවා නම් ආරා සැක අරගන්න. තව මේකක් ප්‍රශ්නයක් තියෙනවා මම මෛත්‍රී වඩන කෙනෙක් මේ කිසිවෙකුට දේශ නොකරන කෙනෙක් නෙවෙයි. එහෙත් සිහිනෙන් බිය වෙනවා. අසුබ සිහින පේනවා. සමහර දාට යම්කිසි අද්භූත කෙනෙක් ඇඟට හේතු වෙනවා. වගේ දැනෙනවා. මේ වැඩිපුරම මෙවැනි හීන පේන්නේ රාත්‍රියේ හොඳට වන්දනා කරලා දෙවියන් මළගේ ඥාතීන්ට පින් දුන්න දිනවලට. ඇතන් දිනවලට බය වෙලා කෑ ගහන් කෑ ගැසෙනවා. දැන් මේ වගේ දේවල් එනවා. ඉතින් මේ බුදුගුණ සිහි කරන දහම් මාර්ගයේ යන කෙනෙක් වෙලත් ඇයි මෙහෙම වෙන්නේ කියන එකයි මේ අහන්නේ. දැන් හොඳටම තේරුම් ගන්න ඕනේ ওই ටිකම තමයි. මොකද හේතුව? මේ ලෝකේ පිරලා තියෙන්නේ 11999ක් මාර පාක්ෂිකයෙක්ගේ. බුද්ධ පාක්ෂිකයෙක්, ගුණ පාක්ෂිකයෙක් ඉන්නවා නම් 18 එකෙනෙක්වත් කියන්න බෑ ඒත් මේ කාලේ. බුද්ධෝත්පාදයක් තියෙන කාලේ. අනිත් කාලේක සියල්ලෝ මාර පාක්ෂිකයෝ. කලාතුරකින් මහබෝසත්වරයෙක් ඉඳලා කේ රහුණිට මධ්‍යස්ථව ගමන් කරනවා. ඊට මෙහා ඉන්න ලෝකයා මාර පාක්ෂික පැත්ත ප්‍රිය කරනවා. පාරමිතා පුරන ඒ වැඩිච්ච උත්මයෙක් නම් ඒ අවස්ථාවේදී මාර පාක්ෂිකත්වයේ ප්‍රිය නොකර ඒවා ඉවසගෙන Taman ආපු මාර්ගයේ ගෙනියනවා. ඊ අය 18 ලක්ෂයකට කෝටියකට එකෙනෙක් වෙන්න පුළුවන්. වැඩි හරියක් ලෝක සත්‍යෝ ඉන්නේ මාර පාක්ෂිකෝ. කවදාවත් මේ බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ ප්‍රිය කරන්නේ නැහැ. ප්‍රිය කරන අය බොහෝම ටිකයි. හැබැයි එක දෙයක් තියෙනවා. ඒවැ බලයක් නොතිබුණා නම් එහෙම. අද බෞද්ධය විවරයි. බෞද්ධ නාම මාත්‍රයේ තියෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනකොට 18 එක්කෙනෙක් ඒකට කැමති නම් 18 999ක් විරුද්ධ. එන් 999ක් එක පැත්තක් නම් එක්කෙනෙක් එක පැත්තක්. මෙන්න මේ තරම් අති දුර්ලභ දෙයක් තමයි බුදුගුණ, දහම්ගුණ, සංගුණ සිහි කරනකොට පෘථජන ලෝකයාගේ නැත්නම් මාරපාක්ෂික ලෝකයාගේ ප්‍රතිචාරය උමයි. හැබැයි ওই වෙලාවේදී එක දෙයක් තියෙනවා. බුදු බලයේ ධර්ම බලයේ සංඝ බලයේ කියන මෙවැ දින විශේෂ බලයක් විශේෂ ආකර්ෂණයක් ආශිර්වාදයක් තියෙනවා. ඒ තිබෙන ආශිර්වාදයට කොටු වෙලා ඉන්න නිසා අර 999ම ගහන්න ආවත් පහර ගහ ගන්න බෑ. හැබැයි බැරි වුණාට බය ගැනීම කුලාප්පු කිරීම ඒ ඒ මට්ටමට ඒගොල්ලන්ට කරන්න පුළුවන් හරියක් තියෙනවා. හැබැයි මරා දමන්න පුළුවන් කමක් විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. අර ගුණේ ඉන්නකම්. ඉවසිල්ලෙන් යුක්තව ඔහු ජයගත්තෝ. ඊට පස්සේ අර සටන් ආවත් Tamanට පහරක් ගහන්න බැරි වෙනවා. ඒවෙන් අපිව හසුරවන්න බැරුව යනවා. ලෝතුරා බුදුයා බුදුයාණන් වහන්සේ ළඟටත් ආව වසවර්ති මාරය. මහා ඇත්වසක්ම වාගෙන කැලෑ පොඩි කරගෙන පිඹගෙන උන්වහන්සේ කුටියක ඉන්නකොට පෙන හැමතැනම කැලෑ කඩනවා. ඇතෙන්ද මොකෙන්ද කියලා බලනකොට ආවර්ජනා කරන දැක ඇතෙක් මේ මාරය බය ගන්නද කියලා. ලෝතුරා බුදු වේලාවත් හම්බුනාද මාරය නිකන් හිටියා. මහා ණයෙක් විවිනවා. කුටි අසරදී. බලන්න මෙච්චර ණයෙක් උනේ. මේක ණයෙක් නෙමෙයි මොහොතක් මාරේ වෙසක්ම වගේ නේද? මාරේ මං ඔබ දැක්කා. උඹ බිම්බර මං බය ගන්නද බෑ බලය. උඹ වෙලා බලගන්න. මාව අඳුරගත්තා කියලා බොහොම සංගයෙන් අතුරු දහනවා. මෙන්න මේ වගේ අවස්ථා. භික්ෂුන් වහන්සේලාට බණ කිය කී ඉන්නකොට වැඩේ හරියන්නේ නැහැ. තව පිටසක් මාර්ගඵල අවබෝධ කරලා කෙලවර කරන්න යන්නේ. හිත වෙනස් කරන්න ඕනේ කියලා ගොවියෙක්ගේ වෙසක් මවාගෙන වැල්ටියකුත් අතින් අරගෙන ඕටුවකුත් කෙවිඩකුත් අතින් අරගෙන ඇයි බෞද්ධ ගෞතමයන් වහන්සේ මගේ හරක් ටික එහෙම ගියා දැක්කද? ඒක හොල් ප්‍රශ්නයක්. අර මොකද අවධානය යොමු කරන්න කරපු වෙලාව. මාරේ උඹට පුළුවන් කමක් නැහැ. මගේ හෝ මගේ පිරිසගේ සිත් වෙනස් කරන්න ඔය වගේ දේවල් කරලා. උඹ වැඩ බලන්නේ බලයන් කියවා යන්න ගියා. සංගීතීකරපත් වෙලා මාව හිත අඳුර ගත්තා. ඒක අර පාතර දෙදෙන ගොංග වෙසක් අරගෙන ඇවිල්ලා එහාට යනවා මෙහාට යනවා පාතර වල හැපියි. භික්ෂුන් වහන්සේලා කෑ ගන්න පටන් ගත්තා ආහාර හරකා පාත්‍ර විදිහට හදනවා කියනවා. මාන්නි හරකෙක් නෙමෙයි ඒ මාර වේශා කරගෙන ආපු මාරයා ඔබලාගේ හිත වෙනස් කරන්න ඇවිදලා කරන වැඩ. දැන් මේ ලෝතනා බුදුරජාන් වහන්සේ ඉදිරියේ වනහන පිළිසලා පහර ගහන්න ඔහොම දේවල් කරන්න ඔය විදිහ මාර පාක්ෂිකය ක්‍රියාත්මක වුණා නම් නිවන් දකින්න මඟ පාදා ගන්න කෙනෙකුට අද කොච්චර ඉන්නේ ඒ වගේ දේවල් කිරීමේදී අපිට පුළුවන් කමක් නැහැ මෙච්චර තුනුරුවන් අදහන මට ඇයි මෙහෙම වෙන්නේ කියලා. තුනුරුවන් ඇදහිම හරිනම් එහෙම වෙණේ වැඩි අකම්පිය විවිසීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ කාර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියන්නේ අපි බුදුන් වැන්දා, දහම් වැන්දා, සංඝ වැන්දා කියලා සියලු ලෝකෙන් අපි රකින්න කෙනෙක් හැදෙන එක නෙමෙයි. කොයිතරම් විරුද්ධවාදීන් ඇවිල්ලා හිටන් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න වැඩ කළා. ඒ තුලින් අපිව කම්පා කරන්න බැරි මානසිකත්වය ගොඩනගෙනවා නම් මෙන්න මේකට කියනවා තුනුරුවන් ඇසුරු කරමින් ආර්ය මාර්ගයේ වැඩිීමේ ප්‍රතිපදාව. අකම්පේ බව. පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේ මං ඊතම් මංගල මුත්තම මංගල කරනවා. මේ ලෝක ධර්මයන්ගේ ගැටෙන්නේ නැතුව ශෝක නැතුව කෙලෙස් රජස් නැතුව බිය නැතුව ඉන්න පුළුවන් මානසිකත්වයක්. ගොඩ නැගෙනවා ධර්ම අවබෝධය තුල. මෙන්න මේ ධර්මාභෝධය ලැබුණා නම් ඕකට කියනවා ආර්ය මාර්ගයේ වැළුණා. එහෙම නැතුව ආර්ය මාර්ගය වළනවා කියලා අපි ගිහිලා බුදුන් වැඳලා දහම් වැඳලා ඔක්කොම කරලා පස්සේ කිසිම එකෙක් අපි ළඟට එන්නේ අපිට සැකවන්න සලසලා තියෙනවා මේකේ වහලා කියලා කියවට හරියන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටමු. මහරහත් ඵලයට පස්සේ හැරියොත් මහරහතන් වහන්සේගේ ඔළුවට නන්දයක් ටෝකා කනලා ගියා නම් මොනවද කතා කරන්නේ? භූතයෙක් ඇවිල්ලා අපේ ඇඟ ළඟ හිටියා කියලා අපේ ඇඟේ ගෑවුණා කියන අපිට හිතන්න පුළුවන් ලුරුවන් අදහන මට ඒ මෙහෙම එන්නේ කියලා. අදහලා නෙමෙයි අදහන ප්‍රතිඵලයේ අග්‍රඵලයත් ලබලා. තුනුරා ඵලයේ අග්‍රඵලයේ ලබාගෙන ඒකෙත් අග්‍රඵලයේ ජීවත් වෙච්ච වෙලාවක් නිරෝධ සමාපatti. යකා නිකන් හිටියා. හිස බාලා තියෙන හඳේ දිහට හොඳට දිවිසෙනා මූට යන්න බෑ. මට නම් යන්න බෑ මං බල බල අයින්න මේ දෙනට ඔක්ක බලහන් කර තටි දිවිසෙන හැටි. ආහා උඹ හිතන්න එපා. අනිත්‍යක්ෂයා කියන එක යාළුවා කියලා. මහා භයානකයි. උඹේ හිතවිල්ලත් භයානකයි හිතන්නවත් එපා. මොනවා කියවත් හරියන්නේ නැව මම ඇන්ලා මෙන්නන්ට ඔක්කා කියලා අපව වෙන්නේ පුළුවන් හයියෙන් ඔක්කා කරනවා. මුගලන් මහරහතන් වහන්සේත් ඕක බලාගෙන. ඒ ඇනබුට ඔක්කේ බලය කොච්චර තියෙනවනම්. හෙන හතක් එකට පිපිරුවා වගේ මහා බලයක්. හැබැයි උන්වහන්සේ නිරෝධාවතේ හිටු නිසා උන්වහන්සේට දැනුනේ නැහැ ආපදාවක් වුණේ. නිරෝධාවපතියෙන් හකුණාට පස්සේ එයා දන්නේ නිරෝධාවපතිය ඉන්නකොට ඒවා තියා ලෝකෙ මොනවා වුණා. ආවර්ජනයක් නැහැ. ඊට පස්සේ ඒවා මොකද දැනෙන්නේ මොළුවට? මේ ඔළුවේ ටික හැම දින රිදෙනවා වගේ පොඩ්ඩක් නම් දැනෙනවා කියලා. නිරෝධ සමාපත්තියෙන් හිටවිද ඔයින් බේරුණා. නැත්නම් ඒ අලිහත් බානක් වලන්න වලක් හැදෙන්න තියෙන ටොක්. මෙන්න මෙහෙම ටොක්ක කරන නන්දයක්ස ඒ මොහොතේම එතනින් ගිය අපාගත වුණා. අද්භවත් නැතිලා ගියා. අන්නෝකයි සිද්ධ වුණේ කියලා. ඉතින් ඒ නිසා පේන්න ඕනේ අන්න ඒක තමයි අන්න ආරක්ෂාව කියන්නේ. අපි ඒ තුල වැඩුණාට පස්සේ ඒ ටොක ඇන්නත් ඒකෙම ආබාධයක් වුණේ නෑ. ඇනීම නතර කරන්න බැරි වුණා. ඇන්නට ඒ සාමාන්‍ය කෙනෙකුට ඇන්න නම් එහෙම විනාශය විනාශය. ලෝතරා බුද්ධත්වයට පත් වෙලා ඉන්න තණ්හා රති රගා ඇවිලා මේ ලෝකේ කවුරුවත් ළඟ නටපු නැති. කාම නැටුමක් නැටුවා. නටලා අట్లా අන්තිමට පෙරදිලා කියනවා. වෙන තාපතේ ළඟ ගිහිලා මේ නැටුම නැටුවා නේද? දරා ගන්න බැරුව පාපුව පැවිලා උණුලේ වැක්කිරෙනවා. හදවත පැලිලා යනවා. දරා ගන්න බැ අපිට වසඟ නොවි ඉන්න බැහැ. විසිද්ධ වෙලා යනවා. මේ තාපතය නම් මහ පුදුම තාපතේ. ඇස්කොනා කරලා බලන තරම්වත් වික්සිද්ධ කරන්න අපිට බැරි වුණානේ මෙච්චර නසු. තාත්තා කිව්ව එක ඇත්ත, අපේ පියා කිව්ව එක ඇත්තම. මේ දෝවන්න පාසාලනය දැකලා මස් කැදල්ලා කියලා හිතාගෙන ගිහින් කන්න ගිහිලා උගුසාගේ හොටයන ගත්තා වගේ යකෝ පෙරදෙනවා යන්න එපා. අපිට මෙහෙම එකක් කිව්වනේ. අපිට බැරි මොකද්ද කියලා අහගෙන අපි ආවට අපිටත් උනේ ඒ ටිකනේ. අපේ පියා කිව්වේ ඇත්තමයි කියලා අපසවර්ති මාර්ගයේ දුවර තුන් දෙනා ওই විදිහට කිව්වයි කියලා කියන බුදුරන් වහන්සේට හඟපාන්න විදිහට බුදුරන් වහන්සේලා කාමරගුණ ගන්න ඇවිල්ලා. එන කාමරගුණ හඟන්න ආපු ක්‍රියාවලිය අරමුණු කරන්න ආපු එක නතර වුණේ නැහැ. හැබැයි ඒකෙන් කම්පා කරන මානසිකත්වය නැති වුණේ ආර්ය මාර්ගයේ. ඒ ලෝකයේ සැප හෝ දුක හෝ දෙන ලාභ අලාභ ආයතයස නිന്ദා ප්‍රහංසා දුක සැප කියන ඒවා. මේ ලෝකේ නැති වෙන්නේ නැහැ. ඒ වයින් කම්පා කරන්න බැරි මානසිකත්වයක් ඇතිවීම තමයි ආර්ය ධර්මයේ ලැබෙන ප්‍රතිඵල. ඊයෝක අපි දකින්න ඕනේ. ආර්ය ධර්මයේ ස්වභාවය අන්නේ ඒකයි. අටලෝ දහමින් කම්පා කරන්න පුළුවන් කමක් නැති සත්‍යෙට මානසිකත්වයේ උදා කරන්නේ. අහං නාගෝව සංගාමී චාපාතෝ පතිතං සරං. අතිවාක්‍යයන් තිදික්කිස්සන් දුස්සීලෝහි බෞද්ධන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට මම සංග්‍රාමීකට බැහැපු ඇති. එන කිසිම පහරක් කර පසුබසින් නැතුව. ඒ සියලු ඊපාරවල් කාගෙන සංග්‍රාමයේ ඉදිරියට යන්නේ කොහොමද? ඒ වගේ ධර්ම සංග්‍රාමයේ ඉදිරියට මම යනවා. දුසීල බොහෝ ජනයාගේ වචන නැමැති ඊපාරවල් එනවා හැම පැත්තෙම. මම ඒ ඔක්කොම විසඳනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට වඩා ලෝකෙට අපි උන්වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ පිළිසරණ කරගත්තා කියන තේල අපි යන අය අපිට හතර කියලා. ඒකේ මුල් විතර ලෝතර බුදුරජාණන් වහන්සේට විචාර කරදර වුණාද ලෝකෙ? උන්වහන්සේ කොහොමද කියන්නේ? නම් බුද්ධත්වයේ විශේෂය මොකද්ද? බාහිරින් කරදර එන එක නෙමෙයි විශේෂය. එන්න වලකින එක නෙමෙයි. එන කරදර වලට කම්පාන වීම විශේෂය. මෙන්න මේකයි ආර්ය මාර්ගය කියන්නේ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵලයක් ලැබුණා නම් යම් යම් තරමකින් තමන්ගේ හිත රාගයට, ద్వේෂයට, මෝහයට හේතු වෙන කරුණු එනකොට ඒ මට්ටමට කොච්චර දුරට උරසු වෙන මට්ටමටපත් වුණාද? අකම්පිත වෙන මට්ටමටපත් වුණාද? අන්නේ තරමට මට ධර්මයේ තුල හිත වැදලා කියලා තේරුම් ගන්න. බාහිර ලෝකයේ අයිත් මට වදින්න පටන් ගත්තා, බුදන්න පටන් ගත්තා කියලා හිතන් දැන් මම මේකේ දිනුනි කියලා ගත්තා නම් අන්තිම මෝඩකම. ඒක මුලාවේ තීරණයයි. වදින්න බුදන්න පටන් ගත්ත එකේ නෙමෙයි සාසන ප්‍රතිඵල හොයන්නේ. නේ අනික අය බැන බැන ආවිලා හිටන් ඊට පස්සේ යාළු වෙච්ච එකේ මෙන්න මේ සාසන ප්‍රතිඵල හොයන්නේ. ඒවා වසී විරුකම් එහෙම තියෙන අය කරන්නේ. දැන් මේ ලෞකික සාස්ත්‍ර වලින් තියෙන ක්‍රම තියෙන ඒ වගේ වල. ඒ වගේ පුද්ගලයා දනගස්සන්න, වන්දවන්න, ඒවර තියෙනවා යම්කිසි විදියක අක්ෂර ගන්න බැදලා හදපු ඔය අක්ෂර සාස්ත්‍රින් හදපු මන්ත්‍ර ගුරුකම්. ඉතින් ඔයගේ ඒවා කරපු අය මහා පඬිතුකමට ඔයා කරලා ඉතින් මහේසාගේ ලීලාවක් ලෝකෙට පෙන්නලා ඒගොල්ලෝ බලපෙන්නනවා. හැබැයි ආ බුදු බලවත්, ධර්ම බලවත්, සංඝ බලවත් නෙමෙයි. ඒවා ලෞකික ශාස්ත්‍ර බල. එහෙම ආ ලෝකේ නැත්තේ නෑ තියෙන. හැබැයි ඒවා නිවන් මඟ නෙමෙයි. ඒවා උද්දාම මාර්ගයක් වෙන එකක් නෙමෙයි. ඕක ගැහුවල්තු. ඒක කොලාද මට. දැකලා මගේ වලේ. මෙහෙම උද්දාමීටපත් වෙලා හිටන් වික්ෂිප්ත වෙන සසර ගමනේ මුලා කරන මාර්ග මිසක් ඒවැල් ලැබෙන ප්‍රතිඵල කවදා සැනසුම් මාර්ගයනේ. සැනසුම් මාර්ගයන බුදුමගේ දැනගන්න නම් අපි දකින්න ඕනේ. ලෝකයේ විවිධයි ලෝකයේ විසමයි. රාගදේශ මොහ සහිතයි. ඔවුන්ගේ කටයුතු රාගදේශ මොහයන්ට පක්ෂයි. රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත අහසට පොළොව වැනි දුරයි. එබඳු පුද්ගලයා රාගදේශ මොහසහගත පුතඥයා අහසට පොළොව වැනි ඈතයි. අදහස් වලින් පරස්පරයි. වීතරාගී වීතදෝෂී වීතමෝහි උත්මයාගේ අදහස් පවා නිගඩුවට ලක් කරනවා. අපහාසයට ලක් කරනවා. පිළිගන්නේ නැහැ. ඒ පුද්ගලින්ට නිඳා පහස කරනවා. මේක තමයි පෘථජන මානසිකත්වයන්ගේ හැටි. අන්න ඒ වගේ එනකොට අපිට පුළුවන් නම් ඒ වැඩි උපේක්ෂාසහගත වෙන්න. නෑ ඒ වැඩි අකම්පිය වෙන්න පුළුවන් නම්. අන්න අකම්පිය වෙච්ච මට්ටමට ලෝකයේ පිළිබඳ යථාර්ථය වටහාගෙන ලෝකේ ඉවත් වෙලා තියෙනවා. ලෝකෝත්තර භාවයට පත් වෙලා තියෙනවා. එතනිනුයි ඔහු ලෝකෝත්තර නුවණක් ලැබුවාද කියලා දකින්න. නැතු අමුතු දෙයක් ලබාගත සුවේකටපත් වෙලා ඉන්නේ කියන සුවේ ලැබෙන්නේ අර අකම්පේ භාවය නිසාමයි. අකම්පේ නොවන කෙනාට රාගයේ, ද්වේෂයේ, මොහේ මතුවෙනවා බාහිරින් අරමුණු වෙනකොට. ඒසව රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මොහෙන් ගිනි ගන්නවා, ගින්නෙන් දැවෙනවා. ඒ දැවෙන මානසිකත්වය කියන එක සාමාන්‍ය ලෝකයාගේ මානසිකත්වය. රාගයේ, ද්වේෂයේ, මොහේට එන අරමුණු වෙනකොට යථාර්ථය අවබෝධ කරගන්න කෙනාට ඒ තුල කම්පාවක් නැන්නා රාගගිනි, දේශගිනි, මෝහගිනි නිමිලා. රාගය නිසා, මෝහය නිසා, දේශය නිසා, මෝහය නිසා යම් જાතියක් හටගත්තාද? ඒ හටගත්ත જાතිය හුරු නෑ ඒකේ නිමිලා. જાති දුකක් නෑ. ඒ જાතිය නිසා යම් ජරාවක් හටගන්න තිබුණා නම් જાතිය නැති නිසා ජරා දුකක් නෑ. ජාතිය නිසා මරණයක් හටගන්න තියුණා නම් ජාතිය නැති නිසා මරණ දුකක්. එහෙනම් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි, ජාතිගිනි, ජරාගිනි, මරණගිනි ඒ ටික නැත්නම් ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියන 11 ගින්නක් නිවුවා. මෙන්න යථාභෝධයේ ලැබෙන ප්‍රතිඵලය නම් 11 ගින්නක නිවීමෙන් නිවන් දැක්කා කියලා කියන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඔහුට කියන්න පුළුවන් මං නිවන් දැකලා තියෙනවා. මොකක් නිසා? රාගයේ හේතුකාරක ලෝකයෙන් එනවා මට රාගෙ ගිනි නෑ. මතුවෙන්න හේතු නෑ. ද්වේෂයේ ගිනි හේතුකාරක ලෝකයෙන් එනවා අරමුණු වෙනවා. ගහලා යනවා, බැනලා යනවා, මූණට කෙල ගහලා යනවා. හැබැයි මට කම්පාණයකට ද්වේෂ ගිනි නෑ. මුලාවටපත් කරන මෝහයටපත් කරන දේවල් මේ ලෝකෙ සුන්දර ලෝකයක් මවලා හදලා ලෝකයක් හවට්ටන්න හදනවා. ඒ සැවටුවට මට බැඳෙන්න කිසිම හේතුවක් නැහැ. හරියන්නේ ටික දැකලා අයින් කරලා ඉවරයි. එනමර මෝහගිනි නෑ. රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි නැති මට. රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි නැති නිසා ඒ හේතුවෙන් හටගන්නා වූ මෙලෝ යම් જાතියක් තිබුණා නම් ඒ જાතියත් මට නැහැ. ඒ හේතුවෙන් පරලෝ හටගන්න යම් જાතියකට හේතුකාරකයක් තිබුණා නම් ඒකත් මිදිලා. ඊළඟට මෙලෝ හෝ පරලෝ රාග දේශ මොහ නිසා හටගන්න යම් જાතිකින්වත් තිබුණා ඒක මම ළඟ නැහැ. ඒකෙන් නෙමෙයි. ඒ જાතියක බැඳුලා නම් හැඳුනලා නම් જાතිය නිසා හටගන්න ජරාවේ කිනට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. જાතිය නැති මට ජරාගින්නත් නැහැ. જાතියකට බැඳුනා නම් ඒ જાතියේ මරණයක්පත් වෙනකොට මරණ ගින්නක් එනවා. ඒකින්වත් මට නැහැ. මම જાතිකින් ජරාගින් මරණ ගින්න නිමිලා. ඒක ප්‍රියයි මනාපයි කියලා බැඳීම නිසා ඒ කැඩී බිඳී වෙනසිල යනකොට ශෝක පරිදේව දුක් දුමනස් උපායාස කියන ගිනි පහක් එනවා. ඒ පහත් මට එහෙනම් 11 ගින්නකින් මේ මේ මට්ටමට මම මිදිච්ච නිසා කියනවා මම මේ මට්ටමට නිවන් දැකලා තියෙනවා. අංග සම්පූර්ණයෙන්ම නිමුණා නම් කිය හැකි. නිවන් දැකීම පූර්ණයි. අරිහත්ත්වයටපත් වුණා කළ යුතු සියල්ල කරලා ඉවරයි. මේ දිහා කරන්න දෙයක් නැහැ. මාව මොළයන්වත් ගිනි ගන්නද බෑ. මගේ මනස සිසිල් වුණා. ඊට පස්සේ කොච්චර වැල්ලා ගියත් ගහලා ගියත් කපලා ගියත් කොටලා ගියත් මරලා ගියත් මරණාසන්න මොහොතක කල්පනා කරලා බැලුවා මට හතුරුකම් කළා මේ හතුරා කියන ප්‍රශ්නයක් හිතරේ ඉන්නේ නැත්නම් මනසට ආවන. අන්න අරිහත් මනස. ඒ මනසට එනකන් දියුණු කරගන්න ඕනේ. ඒක මුලදී නෑ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ආර්ය මාර්ගයේපත් වෙච්ච දැන් පටන් රහතන් වහන්සේගේ ස්වභාවය මිනිසු මයින්ඩ පුරුදු වෙලා තියෙනවා. මොකද පුත්‍ත්ජනය පහර ගහන්න බලා ඉන්න නිසා. ආපෝ රහතන් වහන්සේ වගේ ඉන්නේ නා. දැකන්නේ වැඩ පිළිවෙල. දැකන්නේ බෑ කුහේ. දැකන්නේ ගුණ හරප කිව්වේ. කියන්න පුළුවන්. රහතන් වහන්සේ වාගිල්ල නේ රහතන් වහන්සේ නම් එහෙම තමයි. ඒකත් ඇල්ලලා ඉන්නේ. ඊට මෙහා ඉන්න ඒ මට්ටමේ නෑ. හැබැයි රාගයෙන්, දේශයෙන්, මොහෙන් සතර පාගතේ විදිහේ මානසිකත්වයේ දූෂිතාවයක් ඇති සෝවාන් ඵලෙන් ඒ ටික ඉවරයි. සියලු රාග දේශ මොහ ඉවරලා නැහැ සෝවාන් වුණා කියලා. කාම ලෝකයේ බැඳීමට, සැදීමට, කාම ලෝකයේ පහත් තැන්වල කාම උප්පත්තිය අවබෝධය හේතු වෙන යම් කිසි හරියක් තිබුණා නම් සකෘදාගාමී ඵලයෙන් ඒ මට්ටමේ මානසිකත්වය ඉවරයි. කාම ලෝකයේ උපත්ති ලබා දෙන්න හේතු වෙන මතු උපතක් ලබා දෙන්න හේතු වෙන මානසිකත්වය අනාගාමී ඵලයෙන් ඉවරයි. හැබැයි තවත් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා පහක් ඉතුරු. අනිකායක මට්ටමට නෙමෙයි බොහොම ශේෂයක් තියෙනවා ඒක. ඉවර නැහැ. ඒකත් ඉවර කරලා තමයි මාන උද්දච්චය ඔක්කොම ඉවරනවා තමයි කැළඹීමක් නැත්තේ. වික්ෂිප්තතාවයක් නැත්තේ. මොනවා කරලා ගියා තරහකින් නැත්තේ. ඉතින් ඒ මානසිකත්වයට අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. ඉතින් ලෝකයා දහම් දකින්න නැතුව පුද්ගලයා විවේචනය කරන්න ගියොත් බුදුරන් වහන්සේ දේශනා කරන පුද්ගලයා විවේචනය කරනවා නම් මා හෝ මා වැන්නේ කොහොමද? මා වැන්නේ කියන තවත් බුදුරයන් වහන්සේ නම. බුදුන් හා සම කෙනෙක් නැති නිසා. මා හෝ මා වැන්නේ කැරෙන්න කෙනෙක් විවේචනය කරන්න එපා කියලා. මොකද පුද්ගල විවේචනයේ සුසුකම් නැහැ. පුද්ගල මානසිකත්වයන්ගේ ස්වභාවය තෝරාගන්න සාමාන්‍ය ශ්‍රාවකයෙකුට බෑ අරිහත්ත්වයටපත් වෙන්න. අරිහතුන් වහන්සේවත් පුද්ගල විවේචනය කරන්නේ. මොකද හේතුව ඒක ਸਰවඥ ගෝචර දහමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා යමෙක් විවේචනය කරනවා නම් ඒ මා හෝ මා වෙන්නේ කී අන්නේ කිසිම කෙනෙක් ඒක කරන්න බෑ කරන්න යන්න එපා. වෙහිච්ච තැන් තියෙනවා. අරිහත්ත්වයටපත් වෙලා හිටපු එතරා ස්වාමීන් වහන්සේ නම. ඒක ගෙදරින් කැඳ හම්බ වුණා කැඳ ටික අරගෙන ළඟම කොටයක් දුන්නා කොටේ උඩලා ඉඳලා පාත්‍රයේටම කඩ තියන කැඳ ටීවී ගෙන බීගෙන ගියා. දැන් ඕක බලා හිටිය තවත් හාමුදුරු කෙනෙක්. වරයිලා කෑදරේ අපිටත් එක නිඳා කළා. මෙහෙම දොස් කිව්වා. ගිහින් බොන්න තිබුණාද කෑදරකම කැඳරේ එතනම ඉඳගෙන බිව්වනේ. අර මිනිස්සු බලා ඉඳදී කෑදරකම තරම් මේ විදිහට දොසක් කියවා මූන්ට වරහාමුදුරුවා. උන්වහන්සේගේ තරමත් ඇයි එහෙම බිව්වේ කියලා දන්නේ නැහැ. එවැක්නේ ඔබ යම්කිසි ඵලයක් ලබලා තියෙනවා. මේ ආර්ය ඵලයක් ලබලා තියෙනවා. මම සෝතාපන්නයි කියලා මම හිතනවා. එහෙනම් හිතාගන්න ඔය ඵලයේ ඔයම නැවතුණා කියලා. ඔයින් එහාට යන්න බෑ කියලා. ඔයත් බැරි. ඇයි එහෙම කියන්නේ? ඉතින් ඒ ටික කිව්වහම ඉතුරු බණ ටික දන්නවා. අහලා තියෙනවා. අරිහතුන් වහන්සේ නමකට උපවාද කළොත් එහෙම ආර්ය මිහා ඉන්න ඵලයක් තියෙන කෙනෙක්. ඒ උපවාදේ කමා කරගන්නකන් හිත වැඩින්නේ. ඒතකොට දැනගත්තා මේ විශේෂයක් නිකන් කියන්නේ ආයක නිකන් එහෙම කිව්වොත් නැති ගුණයක් කිව්වොත් ඒ පරාජයයි. කවදාවත් එහෙම කරන්නේ නැහැ. සීලවන්ත ගුණවන්ත වික්ෂුවක් නැති ගුණ කියන්නේ. එහෙනම් මෙතන විශේෂයක් තියෙන්න ඕනේ. මේ බේරෙන්න කිව්වේ හේකුත් නෙමෙයි. අනේ ස්වාමීනි මොකටද ඇවැත්නි ඔබ මොකටද බිවිහිනා කළේ ওই විදිහට? මේ වරදක් නැහැ. මගේ තියෙනවා බඩේ අමාරුවක් මගේ අත්දැකීමක් තියෙනවා. උණු කැඳක් බිව්වා නම් උණුවේ. ඒ බඩේ අමාරුව ඒකෙම ඇරෙන්නේ. ඒ බඩේ අමාරුව අපිට ගෑස් අමාරුවක් කියලා අද තියෙනවා. ඒ වගේ දේවල් උන්වහන්සේට තිබුණා. දැන් මේක අරගෙන එහාට ගියා නම් මේ උණුවෙන් බොන තියෙන එක කාලය ඉවර වෙනවා. ඒ නිසා තමයි මම ඒ සඳහා කළේ කෑදරකමකටවත් කැඳවල වෙන දින ආසාවක් කරපු එකක් නෙමෙයි. නමුත් ඔබ ඒක දන්නේ නැතුව ඔබ හිතාගත්තේ මම කැඳවිවි කෑදරකමට කියලා. අබුත චෝදනාවක් නැව වගේ ඔන්න ඕකයි. අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මම නොදැන ඔබ වහන්සේ කරේ මෙහෙම විවේචනයක් කළාට කියලා සමා කරගන්න යන්තම් බේරනවා උපවාදී. එයා අරිහතුන් වහන්සේගේ ක්‍රියාකලාපය සාමාන්‍ය කෙනෙක් දැක්කහම. ඒකට සාමාන්‍ය කෙනෙක් නෙමෙයි අලුතෙන් ආර්ය බුද්ධිලේ. ආර්ය බුද්ධිලේ වන්න සෝවාන් බුද්ධිලේට බැරි වුණා. රාතන් වහන්සේව ක්‍රියාකලාපේ දැකලා හිටන් යථාර්ථය තෝරගන්න. ඒ වගේ මේ ලෝකේ මිනිස්සුયો කතා කරන හැටි নানা ප්‍රකාරයි. සමහර වෙලාවට ගිහිල්ලා පිරින්දවච්ච හාමුදුරුවෝ කතා කරනකොට වසලේ වසලේ කියලා කතා කරන රහතන් වහන්සේලා මිනිසුන්ට මෙහෙම කතා කරනවා කියලා භික්ෂුන් වහන්සේලා තපවාද කළා. බුදුරණන් හදිරේ කියනවා කලබල වෙන්න එපා ඒක සසර ආපු වෘද්ධා. දූෂ්‍ය මානසිකෙන් කතා කරන එකක් නෙමෙයි ඒක. නිසා ඒකට කලබල වෙන්න යන්න එපා. ඒක එකපාර අරින්න පුළුවන් එකක් නෙමෙයි. වාසනා ක්ලේශයක හැටි. ඒ නිසා එහෙම කතා කරන්නේ. ගැල් සාතු නායකයෙක් වශයෙන් අත්බැව 500ක ආපු ගමනක අවසාන අත්බැව කොයි තියෙන්නේ? එදා කතා බහ කරපු අත්බැව 500ක හුරු කුරුදු කරගත්ත මානසිකත්වයේ සහ ඒ රටාව මිසක් ඔය කෙලෙස් නිසා කරන එකක් නෙමෙයි. නිසා ඔකට කම්පා වෙලා ඔබලා දුසෙ වෙන්න එපා කියලා බුදුරණන් වහන්සේ අනිකයට අවවාද කළා. දැන් මේ වගේ ඉතින් අපි කොහොමද ලෝකයාගේ කතාවෙන් ක්‍රියාවෙන් ලෝකයා දිහා බලලා මෝ සිල් මුද්දු සිල් කියලා එහෙම කියන්නේ. යම් ක්‍රියාවක් යම් ආකාරයකින් කරනකොට ඒක නරක බව පේනවා අපිට එහෙම කියන්න පුළුවන්. මේ මේ අදහසින් මෙතන කැඳවිවා නම් ඒක නරකයි. ඒ ඉතිහාසයක් මම දන්නේ. කෑදර අදහසකින් කොටේ උඩලා ඉඳගෙන කැඳවිවා නම් ඒ හාමුදුරුවෝ කවුරු හරි. ඒ කාරණේ ගැලපෙන්නේ නැති එක. පුද්ගල පුද්ගලයෙලකලේ නේ. පුද්ගල විවේචනයක් ඇති නැහැ. ඒ අහෝ කවුරු හෝ මෙබඳු වෙලා කෑදරකමට කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. අන් දහම දැනගෙන දහමට අනුව පිළිතුරක් දුන්නු. ඒක පුද්ගලයාට එල්ල කරලා ඉතින් උඹත් එහෙමයි කියලා කියන අපිටයි තියන්නේ. හැකියාවක් නැහැ. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානෙ, ආසේ අනුසය ඥානෙ, මේ ආදි වශයෙන් මහා ඥාන ඇති. ඒ අනික් කෙනෙකුට සම කරන්න බැරි ඒ නුවණැති බුදු පියාණන් වහන්සේමයි දකින්නේ. මේ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මෙච්චරයි, වීර්ය ඉන්ද්‍රිය මෙච්චරයි, සති ඉන්ද්‍රිය මෙච්චරයි, සමාධි ඉන්ද්‍රිය මෙච්චරයි, ප්‍රඥා ඉන්ද්‍රිය මෙච්චරයි. මොහුගේ ස්වභාවය මෙච්චරයි. මොහුගේ සැඟවුණු කෙලෙස් මේවයි, ඉලිපිට තියෙන කෙලෙස් මේවයි, ගෙවුණා නම් ගෙවිච්ච කෙලෙස් මේවයි, ඉතිරිවා මේවයි. මේ ආදී වශයෙන් දැකීමේ පූර්ණ ඥාන ශක්තියෙන් ලෝතර උතුරයන් වහන්සේ. ඊය උන්වහන්සේ කරන්නා වූ විචනේ අනික් කෙනෙකුට බැරි නිසා තමයි කිව්ව මා හෝ මා වැන්නේ හැරපු ගලේක් විචනේ කරන්න එපා. පුද්ගලික විචනේ කරන්න එපා. නරක දේ නරකයි කියන්නේ. ඒක ඒක ධර්මානුකූලයි. හොඳ දේ හොඳයි. ධර්මානුකූලයි. යම් කෙනෙක් මට බයිනවා දැක්කොත් ඔබලා ඒ පුද්ගලයා විවේචනය කරන්න එපා. මේ මේ ආකාරයෙන් මේක අභූත චෝදනාවක්. වෙන්න බැරි දෙයක්. එහෙම විතර හිතා ගන්න. මගේ ಗುಣ කියනවා දැක්කොත් ඒකෙහි ඔහුගෙහි පැහැදිලා උද්දාම වෙන්නත් එපා. මේක සත්‍යාකාරයෙන් උන්වහන්සේගේ තියෙන ගුණයක් ගුණයක් හැටියට කියීමයි. ඒ සීමාවේ නවතින. හොඳ කියනවා කියලා උද්දාම වෙන කෙනෙක් ඉන්නවා නම් මට නරක කියනවා කියලා ඒකට ගැටෙන ගැටෙන සම්මගේ කියන කෙනෙක් ඉන්නවා. ඔහු මගේ ශ්‍රාවකත්වයට ගන්න බෑ. ශ්‍රාවකත්වයෙන් පිටවැලක් ඒ කරන්න කියලා දේශනා කළා. දීගනිකාය හතර විග්‍රහ කරලා තියෙනවා සූත්‍රයේ. ඉතින් මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ. ඉතින් මේ සීනෙන් බිය වෙන, ඒ වගේම ලෝයික ආකාරයෙන් අමුසෙන්ගේ මූර්ඡා ඇති කරන මේ වගේ දේවල් සීලවන්ත වුණා, ගුණවන්ත වුණා කියලා හැම නවතින්නේ නැහැ. සමහරවිට සීලවන්ත වෙච්ච නිසාම ගුණවන්ත වෙච්ච නිසාම ඔබ වැඩි වෙන්න පුළුවන්. මොකද උන්ට ඒක තමයි පෙන්වන්න බැහැ. හැබැයි එක දෙයක් නා සීලවන්ත නම් ගුණවන්ත නම් ඒ දේ කරන්න කරන්න මොකද වෙන්නේ? පුද්ගලයාගේ තියෙන හික්මීම වැඩි වෙනවා. කැකුළු යක්ෂ කියලා කොට්ටාසියක් මේ කැලෑවල ඉන්නවා. මරණ සතියේ සිහි කරන අයට සිහි කරන භික්ෂුවට කියන්න හිතන්න කියනවා. මේ කැකුළු යක්ෂය කොයි මොහොතේ මාගේ මේ ශාරීරිය බිලිගනී දන්නේ. මගේ ලේටිය උරයි දන්නේ. එහෙම නැත්නම් මට මරණය සිද්ධ වෙන්න පුළුවන් දැන් මේ මොහොතේ. කොයි මොහොත හරි එහෙම වෙන්න ඉස්සෙල්ලා මේ ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න අප්‍රමාද උත්සාහ කරනවා කියලා උත්සාහ වෙනවා. අර යක්ෂයා පිළිගනී කියන එක නෑ කියන එක අපින්නේ නෑ. මෙහෙම කරපුවාම මේකෙන් බේරෙයි කියන එකක් නෙවෙයි වෙන්නේ. ඒක වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තාම වෙලා නෑ. එහෙනම් මේ ජීවිතේ පවතිනලාදී අප්‍රමාදින් යුතුව මේ ආර්ය මාර්ගයේ පූර්ණ අකම්පේභාවයටපත් වෙනවා. මම ඒකට උත්සාහ කරනවා කියලා මේ උත්සාහවලා කියලා පෙන්නනවා. එහෙනම් භික්ෂුන් හතිලාර අරිහත්ත්වයටපත් වෙන්න දින ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවෙදී විසුණු වහන්සේලා 500ක් අර කැලේට ගියාම කැලේ ඉන්න දේවතාවන්ට තමන්ගේ ප්‍රිය පවුල් එකලා බිමට වහින්න සිද්ධ වුණා. මොකද උන්වහන්සේලාගේ සීල තේජස නිසා උඩ ඉන්න බැරුව ගියා. ඊට පස්සේ උන්වහන්සේලා පන්න ගන්න තමයි පුළුවන් තරම් උත්සාහ කළේ. මොකක් නිසාද? සීලවන්තකම නිසා ඒ ආශ්‍රේ ඉන්න බැරි කම. නැහ සීලවන්ත වෙන පළියට ගුණවන්ත වෙන පළියට අමනුෂ්‍ය සාන්ත වෙනවා කියලා එහෙම ගණන් ගන්න බෑ. ඒකේ ක්‍රම තියෙනවා. හේතුඵල ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ ඒ බඳු සැලපරද හිත් දුරු කර ගැනීමට නම් මෙන්න මේ මෙත් භාවනාව කරන්න. මෙන්න මේ ආකාරමේ ධර්මයේ සිහි කරවලා. ඒ අයට ආශිර්වාද කරන්න. මෙන්න මේ කටයුත්ත මෙහෙම කරගෙන යනකොට ඒ අයගේ මානසිකත්වයන් හැදගැහෙනවා. ඊට විරුද්ධ වෙන්න බැරුව. අන්න ඒ වගේ අපිට පෙන්ලා තියෙන මේ වගේ දෙයකදී අපි නිතරම බලාපොරොත්තු වෙන බුදුරණන් වහන්සේ දුන්න උපක්‍රම. ඒක අපිට අපිට දැනගන්න පුළුවන්කම නැහැ ලෝතර බුදුරණන් වහන්සේ ඒ බඳු අමනුෂ්‍ය උපද්‍රව වෙනවා. ඒ වගේ වළක්වන්න අපිට එක ක්‍රමයක් දුන්නා. එතෙන්ට මේ යන්න. ওই ක්‍රමෙම අනුගමනය කරන්න. කතා බහ කරනකොටත් ඔය ගැන කතා කරන්න. සාකච්ඡා කරනත් ඔය ගැන සාකච්ඡා කරන්න. කර්මස්ථානයක් වශයෙන් තවලම සද්ගායනත් කරන්න. කියලා කර්ණීය මෙත්ත සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නනවා. අනිත් ඒක අපිට තියෙනවා. අපිට සැකවර්ණ සලදින එක්තරා ක්‍රමයක් හේතු බලයක්. ඒ සැකවර්ණ වලල්ලා අපි ළඟ හිටපුහම අන්න අර හැරීත් හාමුදුරන්ට නන්දයාසයට ඔක්කන්නා හැරීත් හාමුදුරන්ට ආපදාවා කරන්න බැරිලාට ඒ ආකාරයටම අමාරු වෙලා ඒකට පැත්ත වෙනවා වගේ. අපිට ගහන්න වයින්ද හිඟි කරන්න ඉන්න අමනුෂ්‍යයන් පැත්ත වැටේ වෙහෙති යන්නේ ඇයි. අපිට හැකවන්න වලල්ලක් හදාගන්න හේතුඵල කතාව බුදුරන් වහන්සේ දේශනා කළා. ඔය රමීයමෙත සූත්‍රයේ මොයි ටික තියෙනවා. කර්මස්ථානයක් වශයෙන් ගන්න න පරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත ගත චිනං කන්ති බ්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡේය මාතායතා නියම් පුත්තං ආයුසා ඒකපතවන් රකේ ඒවාපි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරණ සපත්තා කර්මස්ථාන ඔන්න ඔය ගාථා තුන කර්මස්ථානයක් වශයෙන් නිතර වඩන්න පුරුදු වෙන්න ඕනේ වලාගෙන වලාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් අර කිව්ව අමනුෂ බලපෑම ඈත් වෙලා යනවා හරියට කොහොමද මේ ලෝකේ අර උඩ තියෙන ඕසෝන වායු කටලය කියලා එකක් ගැන අපි දැන් ওই ළමින විද්‍යාවෙන් කියන වේරම්භවාතය කියලා අපි බුදුදහම තුලත් අපි පෙන්නලා තිනවා. මෙන්න මේකේ එන උල්කාපාතේ වදිනකොටම ගැස්ලා පිච්චිලා යනවා පොළොවට වැටෙන්න ඉස්සෙල්ලා පොළොවට බාධකයක් වෙන්නේ. කොහේ කරකිලා ආවත්. ඔය ඕසෝන වායු පටලේ නැමැති රැකවන්න වලල්ල සිඳගෙන බාධකයක් පමුණවන්න පොළොවට වැදිලා සුවල්ල කරන්න බැරුවා වාගේ. අපි වටා පිහිටන එක්තරා ආකර්ෂණ මාලාවක්. උඩ යට වට හැමතැනම. බාධා පමුණවන්න බැරි වෙන අසම්බාධං සම්බාධය පමුණවන්න බෑ අවේරං වෛරයක් කරලා ඉතින් පහරක් ගහන්න බෑ අසපත්තං සාපයක් කරන්න බෑ ඒවැම වෙලා කියන හැකවන්නේ මෙන්න බුදුන් වහන්සේ අපිට දීලා තියෙනවා වගේලාට කරගන්න හැකවන්නේ ওই ગાථා තුන අරගෙන න පරෝ පරන් නිකුප්පේ අපිට ලැබෙන අදහස දැන් කෙනෙකුට කෙනෙක් නොකටයුතු ගන්න නොකරාවා නැත්නම් අවමන් නොකරාවා කියලා කියනවා කුබ්බැහිකම් කියලා වචනයක් අපේ සිංහල භාෂාවේ හොඳට එනවා කුබ්බේත කියනවා නිකුබ්බේත කියන කුබ්බැහිකම් කරන්න එපා. එක එක එක එක අනිකේකට එකිනෙකාට කුබ්බැහිකම් නොකරා. දැන් කුබ්බැහිකම් කියන්නේ අපේ භාෂාවෙන් හොඳට දන්න. මොනවද කුබ්බැහිකම්? වැඩ කර නැති බුද්ධලියෙකුට නීච කරන්න, නිඳා කරන, ඒ වගේම කෙනෙක් අමාරුවේ දාලා හිනහවින, කෙනෙකුට පාඩු කරන මේ වගේ දේවල් කරනවා නම්, ඕවට කියනවා කුබ්බැහිකම් කරනවා. ඔය කුබ්බැහිකම් කරන්න එපා. අපි කතාවට කියන්නේ කුබ්බැහිකම්. ඕව තමයි අවනුස ලෝකේ ඉන්න පිරිස් වැඩි හරියක් කරන්නේ. භූත ප්‍රේත පිසාච කොට්ටාස වල ඉඳලා බය ගන්නලා, ලෙඩ හදලා මොනේ මොනේ කරදර ඇති කරලා ඒකට ගෝචරලා දුක් විඳිනකොට සන්තෝෂ වෙනවා. මේ අමනුෂ්‍ය ගති ලක්ෂණය. උන්ගේ ගති ලක්ෂණේ අතන උන් දුක් විඳ විඳා ඒ පහර කාගෙන දැවි දැවි දැවි දැවි උන් හේතුව කතරින්නේ. ඒකම කරනවා. ඒක තමයි උන්ගේ හැටි. දැන් මෙතනින් පෙන්නන්නේ එකිනෙකාට කුබ්බැහි කන්නු කරාවා. මේ එක්තරා විදිහේ සමාවිදින් මෙතිදකින් යුක්තව ලෝකයට පෙන්න කන්නාදී මඤ්ඤේත කත්ත දිනංකාන්ති. මේ එක එකාට නොකටයුතු ගන්න නොකරාවා. ව්‍යා රෝසනා මේ රොස් බව මුල් කරගෙන. පටිග සංඥා. මේ සැඩ ගති ලක්ෂණ සැඩ අදහස් මුල් කරගෙන. නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මේ අනික එකිනෙකාට දුක් නොකමැත්තෝ වේත්වා. මාතා යතා නියම් පුතන් දෙපැත්තට තියෙන අදහස් දෙක. එකක් පරමාර්ථ අදහසක්, එකක් ලෞකික අදහසක්. මව් කෙනෙක් තමාගේ එකම පුතා ජීවිතේ දෙවෙනි කොට ආරක්ෂා කරනවා කියන එක ලෞකික අදහස. අමා මෑණියන් වහන්සේ නැමැති මව් යථාර්ථවත් එකම පුතා නැමැති අරිහතුන් වහන්සේ ලෝ පහල කරන්න. දිවාරය නොබලා විහිදිනේ කොහොමද? අන්න ඒ වගේ උඹලත් මේ එකිනෙකා කිරී මෙන්න මේ මාන සම්භාවයේ පතරෝපල. මෙන්න මේ සාන්තිය පතරෝපල බුදුරන් වහන්සේ නැමැති මව් ආධාරයට අරින මේ පරමාර්ථ පැත්ත. මව් කෙනෙක් තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරන්න කොච්චර ආදරයකින් බලාපොරොත්තුවකින්. නියපිටින් පාරක් ගහන තරම් දෙයක් කරන්න කැමති නැතුව. දරුවාට කරදරයක් කරන හිංගින් තරන්න කැමති නැතුව. මව් කෙනෙක්ගේ සෙනෙහස පිළිටන් දරුවා කෙරේ කොහොමද? ඒක උපමා කරගෙන වෙලා හිටන්. ඒකිනිකාට ඒ යහුනේ වල පල්ලා කියන ලෞකික අදහසත් ඒක කියනවා. ඒ අදහස් දෙකම තේරුම් ගන්න ඕනේ. ওই අදහස් දෙකේම ප්‍රතිඵල එනවා. මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්තමන්ට රැකේ ඒවා පිසබ්බ භූතේසු මාන සම්භාව්‍ය අපරිමාණ කියන මේ ටික කියනවා. මෙත්තංච සබ්බ ලෝකස්මී මාන සම්භාව්‍ය අපරිමාණ. මේ මෙන්න මේ කියන යහපත. මේ සාන්තිය. මටත් ලෝකේට පැතිරිලා අප්‍රමාණව මේ මාන සම්භාව්‍ය පිහිටාව. මානසං කියන මට්ටම කියන්නේ හදයන් කියන මට්ටමට ආවෙ නැති හිතවත් කර බැඳිච්ච නැති ලෝක සත්‍යයට යහපත බලාපොරොත්තු වෙන චිත්ත ස්වභාවය. උද්දං අදෝච තිරියන්ත උඩ යට සහ වට අසම්බාධ බාධකයක් එන්න එපා අවේරං වෛරයක් ඇති වෙන්න එපා අසපත්තං සාපය පහළ වෙන්න එපා මටයි ලෝකයටයි කාටත් කියලා කරන්නේ මෙන්න මේ මෙත්හිත අප්‍රමාණ ලෝකයට පතුරවන අප්‍රමාණ මෙත්හිතක් නිසා මේ හිත පතුරවාගෙන මේ කර්මස්ථානයේ වන්නකොට ලෝකේ වටා ඕසෝන් වායු කට්ලිය පිහිටියා වගේ අපේ කය වටා පිහිටන කිරණ වලල්ල මෙන්න මේ කිරණ වලල්ල ලේසි එකක් නෙමෙයි මේක කාම ලෝකයේ ඉන්න කිසිම జగතෙකුට මේක බලන්න බෑ. මේක බිඳගෙන ඉන්න බෑ. මෙන්න මේක අදි බලවත් වුණොත් දාසයි. නාසි අග්ගින් වා විසං වා සත්තං වා කමද. ගින්නකින් විසකින් සැත් පහරකින් උහුට පහරක් ගහන්න බෑ. භෞතික ලෝකයේ තියෙන ආයුධකින් කොටලා දෙයක් නෑ. ඒක අතහරින් තියෙනවා. ඒ තරම් ගණීවාණියනේ කිරණ වලල්ලක් හැදෙන ඇඟවට. විසක් දුන්නොත් විස ජීර්ණ වෙන්නේ නැහැ ඇඟට. මොහොතකින් ජීර්ණ නොකරම පිට කරලා දානවා. විස ඇතුළු වෙන්නේ. ගින්නකින් පුච්චන්න හැදුවොත් ගින්න ලඟ වෙන්නේ. මේ ආකර්ෂණ ඉතර බලවත් මේ ඵලයේ වැඩුණාම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතර ගුණිය වැඩුණාට පස්සේ ලැබෙන ඉහළ ඵලයේ ලකුණු තමයි ඔය කියන්නේ පූර්ණ වශයෙන් ලැබෙන. ඉතින් මෙන්න මේ ආකාර ආකර්ෂණ බලයක් පිළිදෙන හැකවන වලල්ලා තියෙනවා. මේක නැති කරන්න කිසිම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමකට බෑ. අනවින කොඩි වින හදි හෝනියන් 1000ක් කළත් වැඩක් නෑ. ඒවා ඔක්කොම ලෞකිකයි කාම ලෝකේ සතු. කාම ලෝකේ තිබෙන්නා වූ කිසිම ගැහැටකින් ඒ තිබෙන හැකවරණේ නැති කරන්න බලයක් නැහැ. ඒක අප්‍රමාණ බලයක්. ඊටා අපි යන්ත්‍රයක් දාගෙන හරිය දාගෙන හැක රැක ඉන්නවට වැඩියි. උදේට දවල් රාත්‍රියේ ලැබෙන වෙලාවට ওই ගාථාතුන කර්මස්ථානයක් වශයෙන් වල්ලා වල්ලා පුරුදු කරගත්තොත් ඒ ලබන හැකවරණේ ඒ වෙන මහා යන්ත්‍රේ මේ සසර ගමනේ අවසානයේ කම ඉවර වෙන්නේ. මෙතනින් මැරිලා යම් තැනක උපතක් ගියා නම් ඒ උපත කියන අතේ රැකවන්න වලල්ලස් යන හැදෙනවා. එතනත් ඒක තියෙනවා. එහෙනම් කිල්ලට අහු වෙන්නේ නැති නිවන් දකින්න උතුරු දින යන්ත්‍රයක් දා ගන්න ඕන නම් කෙනෙකුට නොපෙන්නේ යන්ත්‍රයක් ওই ගාථා තුන උදේ දවල් හවස භාවිතා කරන්න ඕනේ. දවල්ට පැය පැය හරි කවන්නේ පුළුවන් වෙලාවට. ඔය යන්ත්‍රේ වැරද ගත්තට පස්සේ ආයි යන්ත්‍ර මන්ත්‍ර ඕනේ නැහැ. බලිතොයි ලෝනෙත් නැහැ. යක්ෂයින්ට ආරසාව වෙන අපිට ඕනෙත් නැහැ. ඔය ආරසාව නිවනට මගපාදමින් කෙලවර කරනකන් ආරසාවක් වෙනවා. මේ ගාථා තුන මතක තියාගන්න පිළිපොතේ තියෙනවා. ඒ වගේම කර්ණීයමත් සූත්‍රයේ තියෙන ගාථා තුන ඔය කර්මස්ථානයක් වශයෙන් වලන්න. වලාගෙන ඉහිලා බලන්න ප්‍රතිඵල. හරියට කරගෙන යනකොට ප්‍රතිඵල ලැබෙනවා. තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ මිනිස් ජීවිතයේ දුකත් සසර දුකත් අවබෝධ කරගෙන ඒ දුකෙන් නිදහස් වීමට අදිෂ්ඨාන කරගෙන ඒ උතුම් නිවන සොයා ධම්මාර්ගයේ යන කෙනෙක් නේ දහම් පොත් කියවා ධර්ම ශ්‍රවණය කරලා පින් දහම් වලදීම ආදීට ඉතාම කැමතියි කියලා කියනවා. ඉතින් මේ විදිය ඔක්කොම කරගෙන අවංකව කැපවීමේ යුද්ධව කළා හැමතිනෙම ඉන්න පටන් ගන්නේ බාධක. දැන් අපි ඕකටම උත්තරී ඉස්සෙලා දුන්නා. අහන්නාගෝ සංගාමී ජාපාතෝ පත්තිදන්තරං අතිවාක්‍යන් තිති කිසන්දු සීලෝ බෞද්ධයන් අපිට බාධා කෙනවා කියන එක කියන්න දෙයක්ද මේ දහම්ම ගැනකොට පින් දහම් කරනකොට ආරි මාර්ගයෙන් මේක උත්තම පළවෙනි ප්‍රණීත පළවෙනි බුද්ධ රත්නයටත් හම්බුනේ ලෝකෙන් ඊ බහරල් වගේ ඕවනා හැබැයි ඒක ඊපහර කියන කම්පා කරන ලැබෙච්ච මානසිකත්වය තමයි බුද්ධ මානසිකත්වය කියන්නේ. අන්න ඒ වගේ අපිත් ඒ ආදර්ශයට අරගෙන. එන එක නතරගෙන බුද්ධහමක් හොයන්නේ නැතුව. එන එකෙන් කම්පාන වෙන බුද්ධහමක් හොයන්න ඕනේ. යම් තරමට ඒ වාතයෙන් කම්පාව නතර වෙලා තිබුණා නම් යථාබෝධය ලැබිලා. දසමාර හේනාවක් එක්කරේනාවක් ඒ බෞද්ධ මානසිකත්වය දුරු කරන්න බෑ. ඔහුගේ ජයග්‍රහණය පරාජය කරන්න බෑ. මොකද? ඔහු දිනුවේ ලෝකයෙන් එන ඇනුම් බැනුම් වලින් නෙමෙයි. ඇනුම් බැනුම් නිසා එන කම්පාවෙන් දිනුවා. බුදුදහම තියෙන ඇනුම් බැනුම් බේරන්න නෙමෙයි. ඒවෙන් එන බාධක වලින් බේරලා කම්පා වලින් බේරේ. හරවා එනවා. ආවට මොකද කරන්නේ? දැන් මේකෙදි අපි දැනගත යුතු දෙයක් තියෙනවා. එකම වචනේ එක්කෙනෙකුට හරියට හිතෙනවා. ඒ වචනේම කතා කරන සාමාන්‍යයට ඒකේ තුට්ටුවර ගණන් ගන්න වචනයක් නෙමෙයි. එක 100 කෙනෙක් එයාලට ආපු එක දරුවෙකුට. පුතේ වරෙන්කෝ කිව්වා. වරෙන්කෝ ළඟට. මේ වරෙන්කෝ කිව්වා. පුළුවන් හයියෙන් අදගා ගිහිලා ගිහිලා නම් සීයා මට කුණු අල්පෙන් බැන්නෝ කියලා ඇඬුවා. ඒ අම්මා ළඟට ගිහිලා අඬා. පුළුවන් හයියෙන් ඇඬුවා. මොකද්ද කිව්වා? වරෙන් කිව්වා. දැන් මගේ රත්තරන් පුතා ඉන්නකො ගෙදර කතා කරලා තියෙන ඔච්චරයි වරින් කියන වචනේ අර ගෙදරින් වැඩ කාරියට අරින්නේ බයින්න කියන කතාව. පුතාට කතා කරන මගේ රත්තරන් පුතේ ඉන්නකෝ මගේ රත්තරන් පුතා මගේ වස්තුවේ මෙහෙම තමයි ආදර වශයෙන් කතා කරන්නේ. ඔය ළමයි දැන් වරින් කියන එක කොච්චර ලොකු වුණාද? හැබැයි ගෙදරක වැඩකාරකමට කොල්ලෙක් ඉන්නවා. මෙයාට වර ටෝකකුත් දැලවන පළගින පරිකම හොදනවා. hina hari අරගෙන උඩ පැනන ඌ සින්දුවකුත් කියකින් පරිකම හොදයි. ළඟට තිබුණ දෙක. මොකක්ද මේ වෙනස? දැන් මේ වෙනස දෙකම තියලා තියෙන මානසික මනසේ නේද? තැලිලා පොඩි වෙලා නැති. ඒ මානසිකත්වය තුළ වැඩුණා නම් එහෙම යම් සමාජයක යම් කෙනෙක්. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. හරිය අමාරුයි බාහිර ලෝකේ අනුන් බැනුම් ඉවසන. හොඳට තැලිලා පොඩි වෙලා අනුගේ බැල මෙහෙරකම් කරලා හිටන් ඉරිපෙක ඉන්නා නම් ඒකට කිසි ගාණක් නැහැ. ඒක ප්‍රශ්නක් නෙමෙයි. එහෙම නැත්නම් ධර්මාභෝධය තුළ යථාර්ථය ලැබුවා නම් ඔය අන්තිම 16 යමක් ඉවසනවාද? ඊට වැඩි අන්තිම ඉවසන්න පුළුවන් මහා කජපිලපතේ රාජකුමාරියෙකුට හර බැනුනා හරිය. මොකද ධර්ම ගුණයේ වැල්ලා තියෙනවා පාපිස්නා විස්සක්ෂේ මන් නැතු. පාපිස්නා විස්ස කොහොම තියෙන්නේ? අන්‍යව මානයක් නැතුව ඉන්න ඕන කියන තත්ත්වෙට මනස වෙලා තියෙනවා. පාපිස්නා විස්සට හැම පැත්තෙම ඉන්න ගුණ වෙනවා. විස්ස සද්දයක් නැහැ. මෙන්න ක්‍රමයේ අපි දකින ආපෝකසිනයයි තේජෝකසිනයයි වායෝකසිනයයි පටවිකසිනයයි වඩනකොට මේ ආර්ය විනයේ කසින හතර ඔන්නෝවා. ලෝකයේ රසින මොකද ආපෝ ආපෝ කියලා ජාල බඳුනක් දිහා බලා ඉන්නවා. තේජෝ තේජෝ කියලා ගිනි ගිනි දළුවක් දිහා බලා ඉන්නවා. වායෝ වායෝ කියලා සුලගක් විතර මේ හිත යොමු කරගෙන ඉන්නවා. පටවි පටවි කියලා මැටි කුලියක් හරි හදාගෙන හුඹහ කර දිහා බලන්නේ පොළොව හරි බලාගෙන ඒකට හිත වලනවා. අරමුණ ඒක. හැබැයි ඒක ලෝකයාගේ කසින හතරක්. අපි බෞද්ධයින් කසින හතරක් තියෙනවා. හැබැයි ඒක ආර්ය මාර්ගය වෙන්න කසින හතරක්. මහා රාහුලවාද සූත්‍රයේ රාහුල හාමුදුරන් හොඳට පැහැදිලිව දේශනා කළා තියෙනවා. රාහුල කසින රාහුල පටවි භාවනාව වඩන්න. හොඳට පැහැදිලි පටවි භාවනාව අපේ ආර්ය විනය මොකද ඒව හංගවලා තියෙන්නේ. වඩන හැටි බුදුරන් වහන්සේ පෙන්නනවා. රාහුල මේ මහ පොළොවට මිනිසු නොයේක අපද්‍රව්‍ය දානවා. ඒ අපද්‍රව්‍ය දානකොට මහ පොළොව අහකට පයින්නවා. ඒවා විසි කරනවා. මහ පොළොව කම්පා වෙනවා. නෑ මහ පොළොව නිශ්චලයි. ඊට පස්සේ දාන අපද්‍රව්‍ය පෝර කරලා නැවතත් ගස් වලන් වලට ඇදලා ගියාට පස්සේ ගහට සාර පසක් බවට පත් කරලා පෝර පසක් බවට පත් කරලා ආපහු දෙනවා. අපද්‍රව්‍ය පොළොවට දෙනකොට පොළොව ඒකට කම්පා වෙන්නේ නැතුව වාර අරගෙන ඒ දුන්න යාත්‍රන පළතුරු වර්ග හදා ගැනීම නැත්නම් ගස් ගස් වැල් වල පළතුරු ධාන්‍ය හදා ගන්න පෝරම් පාරපත් වෙලා ආපහු දෙනවා. නරක දේ දුන්නා ඒකම හදලා හොදක් ගන්න ආපහු දුන්නා. මේ පොළොවේ හැදී. මිනිස්සු මේ පොළොව කණිමින් නොයෙක් දේවල් කරනවා. මිනිහාට ප්‍රයෝජනයක් ගන්න ඉඩ දීලා පොළොව නිහඬයි. පොළොව කම්පා වෙනවා. ඒ වගේ මිනිස්සු ඇනුම් බැනුම් වලින් කනිනවා. ආර්යෝ ඉන්නවා. එබඳු අවස්ථාවල ඉවසීමේ යුද්ධ ආර්ය ගුණයේ ලෝකෙට විද්‍යාමාන වෙන්නේ. ඒ දකින්න ලෝකයා දකින්නවා මෙච්චර බැන්නා මෙච්චර හිඟි කළා. පොඩ්ඩක්වත් කම්පාවක් නෑ. අයහපතක් කළේ. පොඩි දෙයක් හරි ලබා දුන්නා ඒකට නිගරුපරේ නෑ අකම්පිතව බාරගත්තා. මහත්ඵල මහානිසංස ලැබෙන විදිහට කටයුතු කරමින් සීලවන්තව ගුණවන්තව ඒක වැළඳුවා ඒක පරිභෝග කළා. මෙන්න මේ වගේ පොළොව වාගේ ඉන්න පුරුදුන පොළොව උපමාවට අරගෙන. මෙන්න මේ භාවනාව වඩන පොළොව සාක්ෂි කරනවා. මෙන්න මේ ලෝකේ තියෙන ආර්ය මාර්ගය වඩන භාවනාව. රාහුල ජලයේ වාගේ ජීවත් වෙන්න. ඒ කොහොමද? මිනිස්සු ජලයට ගෙනහලා නොඒ එක ආකාරයේ කුණු ජරාවල් හොදනවා. ශරීර හොදනවා. ඒ විලාවට ගන්න බොර ඒ ಗುಣ ජලයේ තියාගෙන ඉන්නේ තැන්පත් කරලා මණ්ඩි බස්සලා නැවත පිරිසිදු වෙනවා. අර බුද්ධ යාගරික අපාවක් නැතුව හොදා ගැනීමට විශාල ආධාරයක් පාටපත් වෙනවා අර ජලය. පුද්ගලයා සුද්ධ වෙනවා. මෙන්න මේ ජලය හා සමාන උපමා කරගෙන තමගේ ජීවිතය හැදගන්න. මිනිස්සු නින්දා පහස කරන්න පුළුවන්. ඒ කිසිම දෙයකින් කම්පාවට පතලා හිතේ තියාගන්න එපා කහට. පෑදෙන්න. ඒ බුද්ධිලයාට යහපත කරලා දීමට අවශ්‍ය කරන විදිහට අවවාදයක් අනුශාසනාවක් අනුකූලව කරලා ඒ බුද්ධිලත් එක නිදහස් කරගන්න බාන්න එකට එක කරලා හිඟ කරලා තවදුරටත් දෝෂය කරන්නේ නැතුව. මම ජලයේ වාගේ ලෝකයේ සේවයක් කරමින් මගේ සේවය කරගැනීම කටයුතු කරනවා කියලා මෙන්න මේ කටයුතු කරගන්න ওই ජල භාවනාව වඩන්න. ඔන්න ඔය ආපෝ භාවනාව වඩන්න. මේ තමයි ආරේණි ආපෝ භාවනාව. රාහුල ගින්න වාගේ ජීවත් වෙන්නේ. ඒ කොහොමද? මේ ගින්නට දානවා. ගින්නට ලෝකයේ සත්වය එක එක උණු උඩවල් දානවා පිච්චිලයන්. ඔක්කොම අලු කරලා දානවා. යම් දුගඳක් තිබුණා නම් ඒ දුගඳ නැති කරලා දානවා. අප්‍රසන්න භාවයක් තියෙන අප්‍රසන්න භාවය නැති කරලා දානවා. මේ ගින්නේ මෙන්න මේ ස්වභාවය හිතට අරගෙන. මා කරා මොන જાතිය ජරාවක් එව්වා. රාග රාග දේශ මොහ කියන මේ ඔක්කොම අලු කරලා දානවා. ධර්මයේ නැවති මහා අග්නිය. මෙන්න මේ ආකාරයේ මට මොනව ඇව්වත් මම ඒවා තියාගන්නේ. හඳවන්නේ ඇකුණු එකක්වත්. ඒ උකුණු ඔක්කොම මහා ගින්නක් තියෙනවා. ලෞකිකත්වයේ තුල තියෙන පහ පාප දහම් දවන. මෙන්න මේ පාප ධර්ම දවන්නාව ගින්න මූර්ය කරගෙන. ඒ ගින්නේ ඒවා දමන සුද්ධ වෙන්න. අලු කර දමන්න. මනසේ දිවෙන්නාව සියලුම මින්දනු මිනුම් දනු පාප කර්ම අලු කළා දාලා අලු කළ වනසක් ඇත්තේ බවටපත් වෙන්නේ ධර්මගින් ධර්මාග්නිය මෙන්න මේක තමයි තේජෝ කසින්නේ ආර්යගේ තේජෝ කසින්නේ තේජෝ භාවනාව උපයි රාහුල කුලක වාගේ ජීවත් වෙන්නේ ඒකේ තුක්මාව කුලක කොයි තැනකවත් අල්ලගෙන කුලක සැහැල්ලුයි මොන જાතියේ දූවිල්ලක් ආවත් ඒක ගෙනිහිලා දාලා හුලවේ ඒවා බාරගන්නේ ගිහින් දාලා සුද්ධ වෙලා නැවතත් හුලඟ සුද්ධ වෙයි. නිදහස් හුලඟ වාගේ නිදහස් වායුව වාගේ ජීවත් වෙයි. අල්ලගන්න යන්න එපා ලෝකේ. ලෝකේ අත්හැරලා නිදහසේ ජීවත් වෙන්න. මොන ගුණක් ආවත් හමාගෙන යන හුලගේ හමාගෙන යනවා ගියා මිසක් කාටවත් බඳින්න අල්ලන දෙයක් නැති දෙනක වාගේ හුලකට අහු වෙන්නේ නැතුව වාගේ බොද වෙන්නේ නැතුව වාගේ එනකුණ එකක්ව බාර ගන්න තු නිදහසේ ඉන්න. මෙන්න මේ වායුව පසිනේ වඩා මෙන්න වායු භාවනාව. මෙන්න අපිට දුන්න භාවනා හතර නිවන් දකින්න. දැන් අපි ඒක හක් කරලා ඉන්දියාවේ හින්දි යෝගින්ගේ ඒක අරගෙන මැටි කුලියක් හදලා තියාගෙන උදේ ඉඳන් හැරෙනවා පටවි පටවි පටවි එකේ ඉන්නවා. මැසේ කටේ ඔය දෙපාරක් පස්පු කිව ගත කොස්සයන් ගහපිය ඔබ මැස මැරෙන්න කියලා කය ගහින් පයින්නවා. කොස්සගේ මැස යන්න බැරි කතාව කියන්නේ ඒක. කොහොම වැඩෙන්නේ? හැබැයි අර පටවි ගස්නේ බුදුරජාණන් වහන්සේ කිව් විදිහට අපි වැඩුවා නම් එහෙම. හත් දවසේ යනකොට කුද්දලයා මැස නෙමෙයි ඔළුවට වීමින් එකයි හිටියා ප්‍රශ්නයක් නෑ. කම්පා වෙන්නේ. මොනජාර මුණ්ඩ කෙල ගහලා ගියා. කම්පාවක් ඇති වෙන්නේ. ඒවා ඉවසනවා. මෙන්න මේ දහම් මාර්ගයේ තියෙන්නේ අන්න ඒකයි. ධර්ම මාර්ගයෙන් මේ කටපාඩම් කරගෙන පිළිත් ගොඩක් කටපාඩම් කරගෙන බණ බණට ගොඩක් කටපාඩම් කරගෙන තියාගෙන ওই නිරුක්ති ටිකක් ලියාගෙන ඔක කටපාඩම් කරගෙන මමත් ධර්මයේ දන්නවා කියලා උද්දාමින්නේ නෙමෙයි. එහෙම එකක් නෙමෙයි ධර්මයේ. මොන විදිහේ රාග දේශ මොහසහගත ප්‍රශ්නයක් ලෝකෙන් ආවා. අකම්පියව ඉවසීමේ හැකියාව යන්තා දියුණුද ඒ තරමට ඔහුලගේ බෞද්ධත්වයේ දියුණුව. වෙන බෞද්ධත්වයේ දියුණු කරන ක්‍රමයක් නෑ. ඒකට මොනම ඉගෙනීමක් හා සම්බන්ධයක් නෑ. මොන භාෂා විසරදයක වෙන්න ඕනකමකුත් නෑ. ඒ ඔක්කොම බාහිර ලෝකේ වෙන ආටෝප විතරයි බුදුදහම නෙමෙයි. බුදුදහම නම් මොකද්ද? ලෝකයෙන් එන රාග, දේශ, මෝහ සහගත සියලු මුල් කරගත්ත. මොන જાතියේ එකින් ආපු අනිෂ්ඨ අරමුණක් ආවා. ඒ පිළිබඳ අකම්පිය භාවයට පත්වීමේ මානසිකත්වයක් වුණා නම් ජීවිතයේ දෙවෙනි කලා යම් දවසක. ඔහුගේ මනස අතිශයලා. ජීවිතයේ දෙවෙනි කළා ඒ ගුණය පළවෙනි කරන්න පුළුවන් ඉච්ච දවස වෙනකොට. ඔහුගේ ගුණය උපරිමයට වැඩිලා. ඒ උත්තරයට සම කරන්න පුළුවන් ආර්ය කිතර ලෝකෙන අරිහතුන් වහන්සේ. අන්න එතෙන්ද හිතවන්න එකක් බුදුදහම කියන්නේ. මේක පැත්තකින් තියලා අපි විනය කරන්න ගියට හරියන්නේ නැහැ. හරි අමාරු දෙයක් එතකන් හිත රිදෙනවා හරියද? අනේ ඒකද ප්‍රතිඵලය. දේවතාවෝ අනන්න පටන් ගත්තලු බුදුබණ අහලා ඉස්සෙල්ලා. අනේ මේක අහන්නද මෙච්චර කාල බලා හිටියේ. බ්‍රාහ්මණයෝ අනන්න පටන් ගත්තලු. බුදු වෙනකන් බලා හිටියා බණ අහන්නේ මද? විශාල දේව දිව්‍ය බ්‍රහ්මයෝ අනන්න පටන් ගත්තා. සතුටුනේ බොහෝ ටිකට. මදෑ බුදු වෙනකන් බලා හිටියා පස්සේ කියලා බණක් අහන්න. මොකද්ද කිව්වේ? අනේ අපේ සම්පත් එකක්ව හරයක් නැහැලු. ඔක්කොම අතහැරලා නිදහස් වෙන්න. ඕක අහගන්නද බලා හිටියේ මෙච්චර කාල බලා අල්ලකෝ. ආන් ආපු එක තියපු එක. ඔයගේ අන්තිමට නියම බුදුබණ ඇහුවොත් අන්තිමට හැදෙන්නේ ඕක අහගන්න මෙතෙන්ට. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද කිව්වේ මොකද? ඉතින් අනික ඔඩුවේ පහරලා ගියත් අපිට කියන්නේ හද නැතුව ඉන්න කියලා. ඕකද බුදුබණ. අනේ වන්ද. කියලා යනවා. කරන්න දෙයක් නෑ ඒක තමයි බුදුබණ. කියන්න වෙන්නේ ඉච්චර. කරලා බලපු කෙනාට ඉවසීමේ හැකියාව ලැබුණ කෙනාට ආකම්පේ භාවය ලැබුණ කෙනාට වෙන්නේ ඒතං සන්තං ඒතං පනීතං. හේම සාන්තා හේම ප්‍රණීත. අදිදන් සබ්බ සංකාර සමතු. මේ සියලු සංකාරකේ සමතයක් ඇද්ද. සබ්බූපදී පටිනිසාක මේ සියලු උපාදයන්ගෙන්ගේ බැඳීමේ පිළි නොගැන්මක් ඇද්ද. තණ්හක්කයෝ මේ තණ්හාව ක්ෂය වීමක් ඇද්ද. විරාගෝ රාගේ බෙන්වීමක් ඇද්ද. නිරෝධෝ මේ සැරිසැරීමේ අතරින් නිදහස් වීමක් ඇද්ද. නිබ්බානන්ති මේ බැඳීම් වලින් නික්වීමක් ඇද්ද. මෙන්න මේකම සාන්තයි මෙන්න මේකම ප්‍රණීතකේ අත්දකින්න දවසක් ආවා නම් අන්නේ දාර නිවන් දැක්කා. එදාර වෙන්නේ අන්නේ ඇත්තට මට මුලදී කියවටත් මට නම් එපා වුණා තමයි. ඕකද බුදුබණ කියලා මට හිතුණා. අවංකවම සාන්ත සාන්ත ප්‍රණීත ඒක නේ. වෙන මොකද්ද ලෝකේ සාන්ත ප්‍රණීත? අන්න ඒක Tamanටම වැටේ. ඒදාර කිසි ප්‍රශ්නයක් නැහැ. බයින එක නා වණී ගහන එක නා ගහයි හිඟි කරන එක නා හිඟි කරයි වහදින එක නා වහදී. මැරෙලාද මැරි. හැබැයි මැරුණත් එයින් එහාට තව මරණයක් ලබන අධ්‍යයක් නැහැ. මේක අන්තිම දේහය කරන්නේ මැරෙන්න පුළුවන්. දේහයෙන් ලැබෙන කුණ ලැබෙන දේ ඒ විදිහට සිද්ධ වෙයි. රාගයෙන් හත් වෙලා ද්වේෂයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙච්ච ලෝකයාට. එබඳු ප්‍රතිඵල මුල් කරගෙන හටගත ලෝකයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් වෙන් වෙච්ච ප්‍රතිඵලයක් ලැබෙයි. එක බලු බෙට්ටක් අරගෙන මුලත් කිවිනවා මැදත් කිවිනවා අගත් කිවිනවා තුනම ගතයි යකු ගත නැති නහ හොයපන් කියලා කාට හරි දුන්නොත් ඔයාලි. ලෝකේ බලු බෙට්ටකට උපමා කළ හැකි රාග දේශ මොහ ලෝකේ. ඕකේ සුවඳ දෙනක් හොයන්න බැරුවා වගේ. අපි කොහෙද හොයන්න යන්නේ? කොතනින් සුවඳ හොයන්නේ? රාගයේ යම් තැනකද ගඳ හිතෙන. ද්වේෂයේ යම් තැනකද ගඳ හිතෙන. මෝහයේ යම් තැනකද ගඳ හිතෙන. කරදරේ හිතෙන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර මනුෂ්‍ය ජීවිතයක් හොයන්න ගියොත් එහෙම අහිනාර උත්තරීතර ආර්ය බුද්ධලේකම හම් වෙන්න ඕන. ඔය මෙහා ඉන්න පුදජන ලෝකයේ අතුල තියෙන පොදු ලක්ෂණය මොකද්ද? කල්ල සුඛං කල්ල සුඛ විපාකං. කලුසු දෙහෙවත් රාග දේශ මොහ අලෝභ දේශ මොහ මේක සම්මිශ්‍රණයකින් හටගත්ත හේතුවක් වශයෙන් ආපු කර්ම වේගයේදී ඒකේ ඵලයක් වශයෙන් සම්මිශ්‍රණ ඵලයක් හම්බෙලා තියෙනවා දුකයි සැපයි දෙකම දෙන්න. ඒකෙන් හටගත්ත දේ තුල ගති ලක්ෂණයත් මතුමතු හටගන්න මානසිකත්වය රාග දේශ මොහයි දෙපැත්තටම තියෙනවා. ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ. විලාවකට හරි හොඳයි සුදන විලාවට හරකන්නේ. ඒකම මිනිස්සය. මොනවා කරන්නේ? වෙනස් වෙන හැටි ඵලයේ හැටි. ආර්ය ඵලයටපත් වෙලා රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරා නම් එදායින් පස්සේ තමයි ඉන් අනාගත ජීවිතේට රාග දේශ මොහයන්ගෙන් කම්පා නොකර ජීවිතයක් හටගන්නේ උන්වහන්සේ. ඒ ආර්ය උත්තරමයන්ගේ ස්වභාවය. අනිත් හැම කෙනෙකුටම පරිවර්තන වෙනවා. මේක වළක්වන්න බෑ. අද බොහෝ කරුණාවෙන් සාන්තව කතා කරපේලා හිත බූවල්ලකින් ගහලා පන්නන්න පුළුවන් ඒ ආපු නිසා. හොඳ ගුණහරයක් දුනා කියලා බැලලා පන්න ගන්න පුළුවන්. මොකද මේ ඊයේ කතා කළේ කොහොමද? පණ දෙන්න කතා කරපු එක. අද පණ දෙන්න කතා කරලා කේස් පිටින් අල්ලගෙන තලනවා තලනවා ගෑවිලා තාම. මිනිහට මගේ පණ වාගේ මගේ වස්තු වාගේ ඒවා ඔකට හෙන ගහලා මැදලා පළ කියනවා නේද? ආයෙ නෑ නේ මම එහෙම කරේ එහෙම වෙන්න එපා. ආයෙ පොඩි ආයෙ හොඳයි. දැන් මේ જાතියේ ජීවිතය තමයි මේ පෘථජන ලෝකයාගේ ජීවිතය. රාගේ දේශ මොහොත් අලෝපදේ සම හොඳ පැත්තට පයින්. පැන පැන මේ දෙකේම ප්‍රවෘත්ති විපාක වශයෙන් සුගති දුගති දෙකේ ගෙනියනවා. මේකයි ගති නියත වෙන්නේ කවදා හරි සෝවාන් ඵලයටපත් වෙච්ච දවසට අර දුකේ නැති වෙනව නෙවෙයි හතර පහ ගත වෙන මානසිකත්වයෙන් පස්සේ ඉන්නේ. ඒ මෙහා දින දුකිත ස්වභාව කිල්ඩු ස්වභාව එනවා. ගැඹුරු ස්වභාවය වෙන ගතිය වෙනස් කරන එකක් එන්නේ ප්‍රේත ගතියටපත් කරන්නේ තිරිසන් ගතියටපත් කරන්නේ ඒ ගතිය තුළ නැඹුරු කරලා එහි නවත්තන්නේ දේව ගතියයි මනුෂ්‍ය ගතිය කියන මේ දෙගතිය දෙහිම යම් කිසි හොඳ නරක දෙකක් ඇද්ද ඒ මට්ටම් දෙකකින් යනවා සෝවාන් තැන පටන් හැබැයි ඒ බුද්ධිල ඇහෙන් ගියාද ඒ ඇසුරු කරන පුතාජන ලෝකෙත් එහෙම නෑ ඒ ලෝකේ හරි જાතියි ඉතින් ඒව ගැන පහර ඔක්කොම කන්න ඕනේ මොනව කරන්නේ අපි දැනගන්නවා එහෙම එකක් හොඳයි කියලා ආවේ පෙර කරපු අවිද්‍යාව ඕකනේ ඉන්නා ඇයි මං ඉබඳු ලෝකයක් හොඳයි කිව්වේ? ඒබඳු සමාජයේ තේරුම් ගන්න බැරුවනේ මං හොඳයි කියන නිගමනය කරේ. ඇයි තරහ වෙන එක යාළු වෙලා ගත්තේ? දන්නේ නැතිකම. මේ බැලගත්ත වෙලේ ගහපන්කෝ. ආයි ගනු වෙලේ ගහපන්කෝ. නිගමනය වෙච්චා. කීනම් පුරාණන් නවන්නත් සම්බව. බයිනවා තීරේ. පුරාණ ඉෂය කරනවා විද විදාහරි ඉෂය කරනවා. පුස්ස පුස්ස ව්‍යන්ති කරවත. ස්පර්ශ කර කර ඉදින්න. ගෙවන්න. පැනලා යන්නේ නැහැ. යන්න දෙනක් නාන්තලි කියන සමුද්ද මැදේ ඉන්න පබ්බතාන විවරම් පාවිච්චි කරනවා ආහසේ හිටියත් මොහොත මැද හිටියත් පර්වත කුහරයක් හැටියට මේකෙන්වත් පාප කර්මයෙන් අහක් වෙන්න හැංගෙන දෙයක් නෑ ගිහින් හැංගෙන දෙයක් නෑ හැබැයි ප්‍රතිකර්ම ක්‍රම දිනනවා ගිහිල්ලා හැංගෙන්නයි දෙයක් නෑ හරදරයක් වෙනකොට පැනලා දුවන පැනලා දුවලා බේරෙන්න හදනවා පැනලා දුවනගේ උපක්‍රමී පාකින එක නෙමෙයි මේ කියන්නේ. කරදරයෙන් වැළැකෙන්න වෙන දෙයක් හොයාගෙන යන්න යනවා. හැබැයි ඔහු හිතාගත්තොත් මේ ලෝකේ කරදරේ වෙන් වෙලා ඉන්න තැනක් තියෙනවා කියලා. අන්න එහෙම තැනක් නැහැ. ඒකයි දකින්න ඕන. සම්‍යා ප්‍රයෝගින් යුක්තව කරදරයක් ඇති වෙනවා නම් ඒ කරදරෙන් తాවකාලිකව වෙන් වෙන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි මේ අවස්ථාවකදී තැන් තියෙනවා කියන්නේ යන්නේ කොහරද? Tamante ඉවසීමේ හැකියාවේ මට්ටමක් තියෙනවා. අපි හිතමුකෝ කිමිදුම් කාර්යයේ ඇති කරන්න ඕන නම් ඒ පීනපු නැති මිනිහෙක් එකපාරම ගිහින් අවක්කලකට දැම්ම මොකක් වෙයිද? එකක් හරිනවා. ක්‍රමේ හරියන්නේ. එහෙනම් එයා ගිහලා මේ ගොඩ තියෙන පීනුන් තථාගික මේ බෙල්ලේ යටට පොවුවන් නැති හැකේ දාලා පොඩි ටික ටික පීනපන් ඉතින්. බෙල්ල උඩ තියාගෙන පීනන්න පුරුදු යන්න. ඊට පස්සේ පොඩ්ඩක් ගලන හෙල්ලෙන ඔය වැවක ඔයාගේ ඒක ගිහිල්ලා ඉතින් වැඩි මහ ජලාශයක් ඇල්ලක් නැති හැකේ දැන් ඕකේ පීනපන් පුරුදු යන්න. ඊට පස්සේ සැල්ල තියෙන පැත්තක් තියෙන එක පුරුදු කරලා. මොහොදු වෙල්ලේ පුරුදු කරලා. කොහොම ගන්නවා? ඒ මහ වක්කලමට දානවා. ඊට පස්සේ අද යමරින් අනුපිළිවෙලින් පූර්ව පුරුදු කරගත කෙනාට අර වක්කලමින් ගිහින් අපි ඉලෙන් ජයගත්ත දාට එයා හොඳ කිවිදුකාරී. හැබැයි එකපාර වුණේ. මෙන්න මේ වගේ ආර්ය ගුණයේ වර්ණයට සම්‍යක් ප්‍රයෝගයක් තියෙනවා. එක තැනක කරදරේ දරන්න බෑ. පොඩක් නිදහස් වෙන්නට බලන්න. හැබැයි නිදහස් වෙනක් නෙමෙයි ලෝකෙදී. අර හුරු කරගන්න බෑ. හැබැයි කවදා හරි මම ඔබේ කරදරේ ඉවසන්න පුළුවන් මට්ටමට මගේ මනස සකස් වෙන්නේ මම ඔබලා වෙරම එනවා. ඉදාට මට ගැහුවත් එකයි වැන්නත් එකයි. මම ඒකෙන් පැනලා යනවා නෙමෙයි. හැබැයි මගේ මනස තව එනකොට දරන්න බැරි මට්ටමක තියෙනවා. ඔයිටර පුංචි පුංචිව දාලා දාලා මම ඔතන දාන්න හුරු වෙන දවසක් එනවා. ඒක තමයි මගේ ආරි මාර්ගය. මෙන්න මේ මාර්ගය මෙහෙම තේරුම් ගත්ත කෙනාට නිවන් මාර්ගය වැදෙනවා. හැබැයි ඔවුන්ට එන ගහන්න ඕනේ මට කරන අපරාධය යාත් යාත් යතුන් ඇහැට බේන්න එපා මම යනවා නිවන් දකින්න කියලා කියලා කවදාවත් නිවනක් හම්බෙන්නේ නැහැ. එහෙම නිවනක් නැහැ. නිවන තියෙන්නේ කොතනද? කරදර ඇත්තෙනම අකම්පේ වෙන්න පුළුවන් තැන නිවන. කරදර නැති දෙන්න පැනලා යන ඉහිලට බේරෙන්න හදන එක නිවන නෙමෙයි. එහෙම දැනක් ලෝකේ නෑ. හැබැයි ප්‍රගුණ කර ගැනීමේදී මහා කරදරේ එකපාර දරන්න බැයි නම් පොඩ්ඩක් ඉවසලා පැත්ත වෙලා ඉතින් පුංචි පුංචි කරදර දරනවා. ඊට පස්සේ මනස හැදුනාට පස්සේ දැන් නම් මට අර ඉස්සෙල්ලා ආපු જાති එකක් ආවට දරන්න පුළුවන්. දැන් මම ඒක ඉවස ගන්නට හැකියාව තියෙනවා. දැන් යනවා ඉතින්. ආතෝ ආයිතාව. ආ හිටපියකෝ. ඉතින් පතුරු යනකම් බය වෙනවා. තද්ද නැතු වෙයි. අර එක මිනිස්සෙකුට බැනලා බැනලා බැනලා අන්තිමට මොකද කරන්නේ? ආහන්න හැලු මොනවා කළත් ආහන්න හැලු වතුර කරාගෙන වැක් කරලා ලෝල් වෙලා. මෙච්චෙල්ලා ගොරවරවල ඕ වැහපු වෙලා කිව්වා. මෙච්චෙල්ලා ගිරිව්වා. ඕ වැහපු වෙලා කිව්වා. මහරයා බැනලා බැනලා බැනලා බැනලා ගණන් ගන්න නැතුව ඉන්න තරහ කරන්න දෙයක් නෑ. ඒක වචනයක්වත් දෙන්නෙත් නෑ. හිතෙදි දෙන්නේ. සද්ද නැතුව ඉන්න. හොඳ වැඩ කරන්නකෝ තරහ ගන්නන්න කියලා. කුණු වතුර කරාගෙන ඔළුව විනා වැක්කේවා. ඒකට කිව්වේ මොකද? ගොරෝලා ගොරෝලා ගොරෝලා කියලා ඕ වැහැපේලා කිව්වා. ඉතින් හිතෙදි දන්න බැරුවයි. අන්න ඉවසීමේ රටාව. හැබැයි මේ ඉවසීමේ එක්තරා මට්ටමකට හරි දියුණා නම් ඒ පෞලිය සමගිය කොච්චර ලොකුද? මේ ඉදිරියට ජීවිතේට කොච්චර වැදගත්ද බෞද්ධය? බෞද්ධ මාර්ගය ප්‍රගුණ කළා. ඉවසීම කොතර සැනසීමක් දෙනවා. අනි සමාජය හදන්න තියෙන ලොකුම ආදර්ශයක් දෙනවා. ඒකම වැදගත් වෙනවා. ඉතින් මේ ක්‍රමයේ ගන්න ඕනේ. මේක අහකරන ක්‍රමයක් බුදුමගනේ මේක තෝරාගත්තාම ඉස්සෙල්ලා. බුදුමග කියන්නේ ගැටෙන ලෝකයේ තුල ගැටීම එද්දී ඉවසීමේ අකම්පිත භාවයටපත් වෙන හැකියාවක් ඇද්ද? මේ බුදුදහමේ ප්‍රතිඵලය කියලා ගත්තා නම් සෝවාන් වීම, සකෘදාගාමී වීම, අනාගාමී වීම, අරිහත් වීම බුදුදහමේ ප්‍රතිඵලවල කියන වචන වචන මාලාව ගන්නේ නැතුව, වචන හතර ගන්නේ නැතුව. එනේන කරදර එනකොට ඉවසීමේ හැකියාවක් ආව නම් බුදුදහමේ ප්‍රතිඵලය. අකප්පේ විසඳ පුළුවන් හැකියාව. ඒක බලවත් වුණා නම් ඉහළ ඉහළ ප්‍රතිඵලයක්. ජීවිතය වනසලා තමද්දී අකම්ප වෙන්න පුළුවන් වෙන මට ආව නම් ඒක තමයි හරියට ඵලය කියන්නේ. ඒක තමයි උපරිම ප්‍රතිඵලය. මං අන්නේ මාර්ගයේ යන්නේ කියලා කිවනම් මං සෝවාන් වෙන්න ඕනේ මං සකෘදාගාමී වෙන්න කියලා වචන වල අල්ලගෙන යන විදිහ හරි වටිනවා. වචන වල අල්ලගෙන ගියාම අදහස තේරෙන්නේ නැතුව යනවා. එයා ආර්යයන්ගේ අදහස තේරුම් ගන්න ඕනේ ආර්ය ඵලයේ තේරුම් ගන්න ඕනේ. හැබැයි ඕක හරි අමාරුයි. කාගෙන් හරි ආයෙත් වචන කියන එක දීදී. මේක දකින්න ඕනේ. ඒ වගේම ලෝකයේ තේරුම් ගත්තාම ලෝකේ අනික් අය වැරදිනේ කියන හැඟීම නතර වෙනවා. මොකද හේතුව? ලෝකේ හැටි දැනගතර පස්සේ වැරදි නැත්නම් නේ බුදු වෙන්නේ. ලෝකයා හැමතැනම හරිනම් ඒකයි බුදු වෙන්නේ. බණින් නැති ලෝකයක් හැදිලා තියෙනවා ඒකයි බුදුම වෙන්නේ. නිඳා කරන්නේ නැති, සාප කරන්නේ නැති ලෝකයක් තියෙනවා කියලා කිව්වොත් අන්න ඒකයි බුදු වෙන්නේ. මේ මනුස්ස ලෝකෙද එහෙම එකක් තියෙනවා කිව්වොත්. බුදු වෙන්න දෙයක් නැති මොකද්ද? සාප කරන ලෝකයක් දැක්කම ඒක බුදු වෙන්න දෙයක් නෙවෙයි. ඒක තමයි ලෝකේ හැටි. නින්දා කරන නීච කරන නොඑක් විදිහේ අරන්ති ඉට්ටම් කරන දුචරිත කරන ලෝකයක් තියෙනවා කියලා දැක්කම ඒක හරි. ඒක ලෝකේ හැටි. ඒකට කම්පා වෙන්න දෙයක් නෑ. එහෙම නැති ලෝකයක් තියෙනකෝ පුදුමයි කොහෙද තියෙන්නේ මේක කියලා අහන්න වෙනවා. ලෝතර බුදු වෙලාවත් තමන්ගේ පිරිස අතරවා සිටියේ නෑ. සාක්‍ය කුලයේ මේ ලෝකේ ඉන්න උසස්ම කුලයේ ගහලා පෙන්නම සාක්‍ය කුලයේ සිටියේ ලෝතර බුදුරයන් හදිරන් නිඳා කරන පිරිස. වැඩි හරියක් නිඳා කරලා තියෙන ඒගොල්ලෝ තමයි. එයා අපේ මල්ලිනේ. අපි යනද වඳින්නේ. මං එයාගේ අයියා. මං එයාගේ බාපානේ මහපානේ. මම එයාගේ මාමානේ. මං එයාගේ නැන්දානේ ලොකු අම්මනේ පුංචි අම්මනේ. යකෝ අපේ පුතේක්නේ අපි වඳිනවද එයාට? මේවා තමයි බුදුරන් වහන්සේ ඉදිරියේ කිසි ප්‍රකාශ කළේ. මගේ අරලා ලිංගයි කිය පොඩි පොඩි ඉස්සරහට දාලා. ඒ අය මගේ ඇරියා කියන බුදුරන් වහන්සේ වැඩිහා. දැන් උතන ගියාම සම්ප්‍රදාය පරිදි වඳින්නත් වෙනවා. කොහොම වඳින්නද අපේ බෑ නෑ. ඔය ඉන්නේ අපේ මල්ලි. ඔය ආදිවාසීන් ඒ වගේ පුතා නෑදෑකමට. පොඩි පොඩි කට්ටිය ඉස්සරහට දාලා ඈතටලා හිටිරන ලොකු ලොකු සාකියට ගියා. ආ වඳින එක අනික කට්ටිය වඳින අරියට පේන්නේ ඔය විදිහේ මානකාර පිරිසක් එතනත් හිටියේ. ඉතින් මෙහෙම මේ ලෝකයේ තුල අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ මාන්නයක් නැති. ඒ වගේම බොහොම මේ ගැව්වට ගහන්න නැති, බැන්නට වයින් නැති, හිඟා හිංසා කරලා හිංසා පීඩා කරන්නේ නැති, පලි ගන්න නැති එවඳු ලෝකයා බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකෙ තුල අපි අපේම නොදැනීම නිසා වෙන මොකද්ද? බලාපොරොත්තු වෙන්න දෙයක් නම් ලෝකෙ හැටි දැනගන්න ඕනේ. හැටි දැනගත්තාම බලාපොරොත්තු අත්හැරලා යනවා. හැබැයි කම්පාත් එකල අත්හැරලා යනවා. ඒකේ පලායන දෙයක් නැති බව දන්නවා. ඒ තුලම ඉන්නවා කම්පා නැතුව. මඩේම හැදිලා මඩෙන් ආපු නිලුම් ගහේ මඩෙන් කුණු මඩෙන් කුණු ජලයෙන් උඩට ඇවිදිලා එහි නොතැවරි ඒ තුලම ඉන්නා වූ නිලුමලේ අංශයේද මෙන්න මේ ආකාරයෙන් තමයි මම ඉන්නේ කියලා බුදුරන් වහන්සේ ලෝකෙට දේශනා කළා. මගේ පුත්‍රයෝ ඉන්න ඕනේ එහෙමයි කියලා. මෙන්න බුද්ධ ශාවකයෝ ඉන්නද? නිලුමල එතනින්ම හැදිලා. මඩින්ම හැදි මතුවෙලා. කුණු මඩාසෙම කුණු ජලයාසෙම මතුවෙලා උඩට ඇවිදින්න. හොඳට පිරිසිදුව ඒ තුලම දැකලා ඉන්නවා. ඒවා තැවරෙන්නේ නැතුව. මෙන්න මේ ආදර්ශය අරගෙන ආර්යයන්ට හැදිරෙන්න කියලා බුදුරන් වහන්සේ ආර්යයන්ට උපදෙස් දුන්නා. ආර්ය මාර්ගයට පැමිණෙන ශ්‍රාවකීන්ට උපදෙස් දුන්නා. අපි දකින්න ඕනේ අන්නේ தત્වේ. ඒතරේ ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ තවත් එකක් දෙමු යම් පුරුස් යම් පුද්ගලයෙකු ගිහි ජීවිතයේදීම රහත් ඵලයටපත් වුණා. ඉදිරි ජීවිතය සඳහා චීවරයක් දරාගත යුතුය. එහිදී උන්වහන්සේට චීවරයෙන් ලැබෙන බලය ආරක්ෂාව කෙසේ විස්තර කළ හැකිද කියලා අහන්නේ. මොකක්ද ලැබෙන්නේ කියලා. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ලෝකයාගේ පනවන සම්මත රටාවක් සහ ඒ සම්මතය තුළ ඔහුට දරන්න බැරි ලක්ෂණ. යම්කිසි සම්මතයක් දරනකොට ඒ සම්මතය තුළට අනුකූල වන්නා වූ ක්‍රම රටාවක් තියෙනවා. ඒ කියන්නේ ගති ලක්ෂණ යම්සේද ගති ලක්ෂණට අනුවයි ගති රුව හැදෙන්නේ. ලෝක නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙනකොට ඒ ඒ මට්ටමට අනුකූල වන්නා වූ නිර්මාණය සකස් වුණේ නැත්නම් ඒක ටික දරන්නේ. දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්. අපි යකඩ කෑල්ලක් අරගෙන යාන්තම් රස්නේ තියෙන ඔය උෂ්ණ කරලා තියෙන තැනකට දාලා තියලා. ඒක අතින් අල්ලලා ඉවරලා අපි තියනවා කඩදාසි ගොඩක් උඩින් හරි හෙදි ගොඩක් උඩින් හරි තියෙනවා. පස්සේ වරණා මොකද වෙලා තියෙන්නේ? අර හිඩි ගොඩත් එහෙම තියෙනවා පිච්චිලා නැහැ. අර කඩදාසිය පිච්චෙන්නේ නැහැ. මොකද කඩදාසිය පුච්චන් තරම් රස්නයක් ඊයකට ගැල්ල ගැබ්බෙලා තිබිච්ච නැති නිසා. ඊට පස්සේ අපි මොකද කරන්නේ තවත් ඊට ටික රසෙ තියෙන තැනකට දානවා. අරගෙන ඕක තියෙනවා. හැබැයි ඒ රෙදි වලින් එකක් තියෙන්නේ අර ක්‍රිප්ටන් ආදි වශයෙන් කියන જાති එකක් නම් එහෙම. ඒකේ රස්නේ මට්ටම අරකට ඔරොත් දෙන්නේ නැති මට්ටම ගියොත් ඒ රෙද්ද පිච්චෙනවා. අපි කඩදාසියක් උඩින් දීපහම කඩදාසියට ඒක දාලා තියෙනවා. ඒක මුචා දාන ශක්තියක් නේ. අර උණු වෙන මට්ටමේ තියෙන රස්නයකට පොඩි රස්නයක් ආවත් උණු වෙන මට්ටමේම ඇකිල්ල උණු වෙලා යනවා. ඒක දරන්න ඕනේ. අපි ඊටත් වඩා ටික හත් කරලා හතු වෙන්නේ යන හත් කරලා ඊට කඩදාසියක් උනේ. කඩදාසිය දුන් දාගෙන පිච්චිලා යනවා. අපි ඔබ තියෙනවා ඊට වඩා පොල් කට්ටක් උනේ. ඒක පිච්චෙන්නේ නැහැ. අපි දිලිසෙන හත් වෙනකන් හත් කරලා තියෙනවා පොල් කට්ට උනේ. පොල් කට්ටක් පුච්චාගෙන ආපහු බහිනා හදන්න වෙයි. මෙන්න මේ භෞතික වෙනස් වීම වාගෙම මේ කායික පරිවර්තනයක් සිද්ධ වෙනවා මාර්ගඵලලාභීන්ගේ ඒ මට්ටමට. කය තුර සිද්ධ වෙන අධිචිත්ත පාරිශුද්ධියගේ ස්වභාවයක් ඒක. ඒ චිත්ත පාරිශුද්ධිය අන්නේ කිසිම කෙනෙකුට නැති එකක් තමයි අරිහත් පාරිශුද්ධිය කියන්නේ. ලෝකයේ කිසිම කාම වස්තුවකට සම්බන්ධ කරලා ඒ කාම සංකල්ප කාම සම්බන්ධ කරපු සම්මතයක හඳවන්න පුළුවන්කමක් නැති මානසිකත්වයක්. ඒ මානසිකත්වයට අනුකූලව සකස් වෙන කායිකත්වය. මනස යම් තියෙන කය ඊට අනුකූල වෙනවා. උත්තරීතර මානසිකත්වයට අනුකූල වෙච්ච කයට ඇතිවෙනා වූ මානසිකත්වය නිසා එන කායික පරිවර්තනයි. ගිහිවත කියන නැමට සම්බන්ධ යමක් ඇත්නම් ඒකට දාන්න බැරුව යනවා. ගතියේ ගතිය සමාන නැතිකම. එහෙනම් ගතියේ ගති සමානත්වයෙන් දරන්න පුළුවන්කම තියෙන චීවරයක් දරාගත්ත සෞත් දිවිය හෝ නැත්නම් ඒකට අවශ්‍ය අර Brahmachari ජීවිත ඒ ජීවිත සම්මතය. ඊළඟ ලෝක සම්මතයේ මේකේ තියෙන අතර සම්මතය බැඳිලා. සම්මතයේ ගොඩනැගිලා තියෙන තනුකූල වන්නා ගතිරුවට අනුව. සිවුරක් දරාගෙන ඉන්න හාමුදුරුවන්ගේ එක විතරක් වෙච්චලා කාල කොයි රටිය ගියා කොපි කරලා අනිකා සිවුර දරන්නේ මෙහි ඉන්න කාන්තා පක්ෂයේ හෝ ගුරුස පක්ෂයේ වෙන හරකට ගිහිලා තන රස්සාවට ගිහිලා මෙහි එනකොට ඒ රටියේ ඇඳුම උස්සගෙනයි එන්නේ ඒක උස්සගෙන ඇදලා මෙහි සංගපාන දෙපැත්තෙම පිරිස එහෙමයි. හැබැයි හාමුදුරුවෝ ඉන්න පැත්තකට ගිහලා නැත්නම් ආපු උපාසක මහත්තයෙක් ගිහලා ඔබේ හරි උපාසක අම්මා කෙනෙක් හරි හාමුදුරුවෝ ගැන රඟපාලා නැහැ නේද අද වෙන. අනික ඔක්කොම රඟපාන්න ගන්නවා. කලිසමක් ඇද්දෝ කලිස මැද ගේනවා. උදෑන් මොකක් හරි දාගත්තොත් එහෙම අර උතුරු හලුවා එකක් දාගෙන ආවොත් ඒ જાතිය ඇඳුමක් වහගෙන හරි ඒකත් ඇඳගෙන ඉන්නවා. හැබැයි සිවුරක් ඇඳගෙන ඉන්නේ යාදකර මහත් ඒ රටේ මෙහෙම අයත් ඉන්නවා කියලා සිවුර දාගෙන එහෙම හේන්නේ නැහැ. ශ්‍රවණ ලිංගයේ විතරක් අරගන්න දඟලන්නේ නැහැ. මොකද හේතුව? වීතරාගී, වීතදෝසී, වීතමෝහී ගුණයට ගැළපෙන ඇඳුම ඒකේ ගතිරුව හැදිලා තියෙනවා. තිවුර කියන්නේ ඒකයි. ජීවනයේ ඒ නිසා දීපද වෙච්ච ඒ ගතිරුව. එයා සරාගී ගති ඇති සදෝසී සමෝහී අය මොන විදිහකින්වත් අහසට පොළොව වැනි ඒ ගතිය සම්බන්ධ කරගන්න දරන්නේ දරන්න බෑ ගැලපෙන්නේ හිතරේ ඉන්නේ ඒ නිසා මේ ගතිය ගන්නෑ නෑ වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණය කියන්නේ ආර්ය ගුණයේ උපරිමය. එතෙන්ට ගිය කෙනාට ඒ මානසිකත්වයේ ගති ලක්ෂණයට අනුකූල වන්නා වූ කායිකත්වයේ පහළ වෙලා ඉවරයි. දැන් ගතියට ගතිය ඔරොත්තු දිනවා මිසක් ගිහි ගති ලක්ෂණයට ගලපන්න බැරි නිසා ගිහි ගති ලක්ෂණයෙන් දරන්න බෑ. ගිහි ගති ලක්ෂණයෙන් දෙන ආහාරයවත් දරන්න බැරුව යනවා. ඒ සම්මතිය දරන්න බැරුව යනවා. ඒ සම්මතිය ඉක්ම යනකම් ඒ කයද දරන්නේ. ඒකයි වෙන්නේ. සිවුරෙහි සකින්නවා නෙමෙයි ගතියට ගතිය සමානයි. ගතියට ගතිය වෙනස් වෙනෝ දරන්නේ කියන එක. ඒකේ තියෙන විශේෂත්වය කියන එක නෙමෙයි උතන කියන්නේ. ඒ සිවුර සිවුර කියන්නේ ගතිය ගති රුව අනුකූල රුව විතරයි ඒක. ඒ ගති රුව වුණාට ඒකේ තියෙනවා ගතියට සමානව සැසඳෙන බව. ඉතින් ගතිය નિયමිතව දකින්න හැමෙන් අරිහත් ඵලයේදී. පූර්ව ගති ලක්ෂණේ සම්පූර්ණයි. විතරාගී, විත දෝෂී, විත මොහි බයි සර සම්පූර්ණයි. ඒ නිසා මේ බඳු ගති ලක්ෂණයට අනුව හටගත් කයත් ගතිරුව හිතනුකූල හැදිලා තියෙනවා. එහෙනම් අනාගාමී කෙනාගේ කයත් මරුණාම කුණු වෙන්න පුළුවන්. අරිහතුන් වහන්සේ නමක් මලොත් ශරීරය කුණු වෙන්නේ නැහැ. ඒක වෙනසක් තියෙනවා. ධානලාභී බුද්ධිලෙක් මරුණොත් ශරීරය කුණු වෙන්න පුළුවන්. අරිහතුන් වහන්සේ නමක් මලොත් සුස්කවිද කියන ප්‍රඥාවේ මුල් වෙන සුස්කවිදස කියන කෙනෙක් හරියට කවුරුවත් දන්නේ අරිහත් වෙලපත් වෙලා කියලා. මැරනොත් ඒ ශරීරය කුණු වෙන්නේ නැහැ. මේ තිබෙන මස්ලිමයි තිබුණේ. ඒතර විශේෂ දෙයක් තියෙනවා නේද වෙනස. ඒ ශරීරය කුණු නොවි පවතිනවා. නිකම්ම එහෙම වෙද්දී වෙයි දැනන්න පුළුවන් ගඳ ගහමින් කුණු වෙන ලක්ෂණේ ඒ ශරීරේ නෑ. හැබැයි අරියත් උන්වහන්සේගේ චිත්ත පාරිශුද්ධියත් එක්කලා ඇති කරන්නා වූ ක්‍රම විකාශනය ක්‍රම පරිවර්තනය ඒ අනුකූලව තිබෙන ශාරීරිය තුල ඇති කරවනවා. මෙන්න මේ විතරාගී, විතදෝසී, විතමෝහි ගුණේ පූර්ණත්වයට අනුකූලව ඇතින පරිවර්ධනයේ පස්වෙච්ච මේ ශාරීරිය ස්වභාවය ඒකයි. නිසා තමයි උන්වහන්සේලාගේ ශාරීරිය දෙවුවට පස්සේ ධාතු කියලා කොටසක් වෙනම තියෙන්නේ. ධාතුන් වහන්සේලා කියන්නේ අලු නෙමෙයි. අඟුරු වෙච්ච කැරිත් නෑ. මුතු ඇට වාගේ ඒ විදිහේ තියෙන පිච්චිච්ච වර්ගයක් නෙමෙයි. මේ ශරීරයේ මෙතිවිච්ච කොටස් මුත්තං සුවන්නං සුමනංව දිස්සති. මුතුමි රන්වන් මනාසේ දිස් වෙනවා. ධාතුන් හතරගේ පිහිටිය. දවන්න හැදුවොත් දවන්න බැහැ. එක්තරා පුද්ගලයෙක් පරීක්ෂණයක් කරන්න ගියා ධාතුන් වහන්සේලා කියලා හොයාගන්න එකනේ කිව්වා වැඩ. ධාතුන් වහන්සේලා නම් පුච්චන්න බෑ. පිච්චෙන්නේ නෑ කියලා. මට ඕනේ පරීක්ෂණයක් කරන්න මම බලන්නම්කෝ ධාතුන් වහන්සේලා මම තියාගන්නවා. නැත්නම් ගෙනත් දිගට අපහු දෙනවා. මොකද එකනේ ගෙනහල්ලා කොහොම හරි හම්බෙච්ච කඩුවත් විලා දිනුනාට පස්සේ මොකද කරන්නේ? කවුරු හරි මොන මොකටද යකෝ දුන්නේ නිකන්. ඔබ දාතන හරි දුර්ලභ දෙයක් නේ වස්තුවක්. තියාගෙන පූජා සත්කාර කරන්නයි ගිහිල්ලා ගන්න දෙපේ. ඒ පාර විදහාට මොකද කරන්නේ? අනේ ආවල්ක දෙන්න ගියා දුන්නේ කෙනාගෙන් ඉල්ලුවා. උඹ ඉල්ලන ඉල්ල හදිහිලා මට ඔක දෙන්න බෑ පස්සේ දෙන්න දැන් මට ඔවා දෙන්න ලවන්නේ නැහැ කියලා ගිහිල්ලා. දෙන්න ඉතලා ධාතුද නැද්ද කියලා පරීක්ෂණයක් කළා. ධාතුනා දෙන්න කීයක් හරි දීලා හරි කවන්නේ නැහැ නේද? මොන විදිහින් හරි මං ගන්නව දෙන්නේ. දාත නෙවෙයි නම් මොනවා හරි දෙන්න බැරි. ඒ වෙනුවට ඉන්දියාක දෙන්න බැරි ඇති. ධාතුන් වහන්සේලා හැබැයි නම් පිච්චෙන්නේ නැහැ කියලා. මිනිහා පොල් කටු දෙකක් තුනක් පත්තු කරලා අඟුරු බසලා දැම්ම මැද. දාපු ගමන් පුස්කාලා පොල් කටු කොටිය නිවිලා ගියා. දැන් මිනිහා ප්‍රාතිහාරයක් දැක්කා. හැබැයි කරපු වැඩේට ජීවත් වෙලා අවසානයේ දක්වාම කකුල් දෙකම කුළු වෙනවා. ඉස මුදුනේ පටන්ගෙන පැහිලා ඕජස් කරන්න පටන් ගත්තා. තව වෙනකම්ම ඒක බහැලා බහැලා කකුල් දෙකේ දණිස් බල්ලේ කුණු වෙනවා. අන්න තුන ලක්ෂණයක හැටි. පරීක්ෂණය කරන්න ගියේ තියෙන්නේ වහදුන්නා මැරෙන්නේ නැකම වහදිලා බලන්න ගියා වගේ වැඩක්. ගහපුවා වදින්නේ නැකම ගහලා බලන්න. කෙඩුව කෙටෙන්නේ නැකම කොටලා බලන්න. අන්න ඒ වගේ කරුවා පිටිනවා පිටින් නැකම පුච්චලා බලන්න. තව එකෙක් ඒ වගේ පරීක්ෂණයක් කරලා චෛත්‍යය බඳින්න ලැහැත්ති කරලා ධාතුන් වහන්සේ හැබැයි නම් මගේ මුදලෙන් මං චෛත්‍යය බඳිනවා. හැබැයි ධාතුන් වහන්සේ කරනවා. කොහොමද දැනගන්නේ? පිච්චෙන්නේ. පුළුන් අරගෙන ගිහිල්ලා නම් පළ ගානක් වැහින්න සම්පූර්ණ පුළුන් වර කරලා තියලා මැදින් ධාතුන් වහන්සේලා තියලා මටේ ප්‍රාතිහාර්ය දකින්නවා කියලා පැත්තකින් ගින්දර දීවා ගිනි කුරක් ගහනවා. හෝස් කාලා වටරම පිච්චලා ගියා හඳ වාගේ රවුමක් ඉතුරුණා. පුළුන් පිච්චෙන්නේ නැතුව ධාතුන් වහන්සේලා වටේ. ඊට පස්සේ ආයෙ හදලා චෛත්‍ය ආදලා බොහොම ගෞරවයෙන් චෛත්‍ය තැන්පත් කළා වැඳ චෛත්‍ය. දැන් මෙහෙම දේවල් ඕන තරම් තියෙනවා. ඒවා ඉතින් 아무තු අත්දැකීන්නේ අපිට නොයි කාගෙන අපි අත්දැකපු දේවල් තියෙනවා. හිතන්න බැරි පුදුම දේවල්. වහලා තියෙන දේවල් තුලින් අභ්‍යන්තරයට එනවා අභ්‍යන්තරේ යනවා. කොහොමද යන්නේ කොහොමද ඇතුල් වෙන්නේ? භෞතික විද්‍යාවෙන් වර උත්තර දෙන්න බෑ. ද්‍රව්‍ය වස්තුව ගණීභාවන ද්‍රව්‍ය වස්තුව තවත් ගණීභාවනයක් ඒ බඳු ගණීභාවනයක් තුලින් එහා මෙහා ගිනිනවා කිව්වොත් ඒකට භෞතික විද්‍යාවෙන් පෙන්වන්නට කරුණ නැහැ. හතරංගේ රිදීය කියලා වෙනසක් නැහැ. ඒ වගේම ලෝහ කෝලක් කියලා වෙනසක් නැහැ. ඇතුළට එනවා ඇතුලේ යනවා. ඒ දෙකම දකින්න පුළුවන් අපේ අත්දැකීම. ඒ නිසා ඒතකොට කොහොමද මේ වෙනස මොකක්ද? අපි හිතාගෙන જાති ඇට කැරි නෙමෙයි. ඒවා තව වෙනසක් නොතිබුණා නම් ඕවා අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඔයතුලින්. එහෙනම් විශේෂ කොටසක් තියෙනවා. බැලුවාම එහෙම තමයි පේන්නේ. අතින් අල්ල බලගමත් තසයි ගණී බවන. ඒ වුණාට ඒවැ තියෙනවා අපි නොදන්න පැත්තක පරිවර්තන ස්වභාවයක් විශේෂත්වය. මෙන්න මේ විශේෂත්වය නිසා තමයි අරිහතුන් වහන්සේගේ ශාරීරිය අනිකායක වගේ මස්ලී පේන්න තිබුණා. ඒකේ ඒ ශරීරයත් එක්ක තියෙන සම්බන්ධතාවය වෙනසක් තියෙනවා. දැන් මේ වෙනසේ தත්ත්වය බලා ගන්න අපි තව දෙයක් කියන්නේ. සාමාන්‍ය මේ ශරීරයක් ඇතුලේ නොයේ කපද්‍රව්‍ය වාතයෙන් පිරලානේ තියෙන්නේ. දැන් අපේ මුත්‍රාතේ මුත්‍රා කරනවා ඊයේ මුත්‍රා කරේ නැතුව අද වෙනකම් මුත්‍රා නොකරලා අපි දවසක් තියාගෙන මුත්‍රා කරනවා. ඒ මුත්‍රා කුණු ඉරාද. එහෙම එකක් දැනගන්න දැන්. අපේ වාදනයේ මුත්‍රා කළා පැයකින් බැලුවොත් මුත්‍රාල වෙනස කොච්චරද තියෙනවා. විශාල වෙනසක් කියලා තියෙනවා. අපේ ඇඟේ ගෑවිලා තියෙන එක ඒ ගති ලක්ෂණේ කුණු වෙන ගති ලක්ෂණේ අපිටම පේන්න තියෙනවා වෙනසක් වෙනවා. අර ස්වභාවික පරිසරයේ තිබෙන දයක් අපද්‍රව්‍ය වලටපත් වෙන වෙන ආකාරයට අපේ ඇඟ ඇතුලේ තියෙනකොට ඒ ආකාරයට වෙන්නේ නැහැ. ඒක යම් ආකාරයක තියෙනවා කුණු වෙන ගති ලක්ෂණේ වැඩපවත්වන ලක්ෂණයක් අපිටුල ප්‍රතිශක්තියක් වශයෙන් නිපදෝ නිපදෝ බේර ගන්නවා. මේ සාමාන්‍ය මිනිසුන්ගේ ඇඟේ තියෙන දකින්න පුළුවන් අත්දැකීම. ඇඟෙන් පිට කළා ටිකක් වෙලා ගිය ගමන් ඒ தත්ත්වේ විශාල පරිවර්තනයක් වෙලා අපද්‍රව්‍ය බවටපත් වෙනවා. අසුචියා බඩේ තියෙනවා. දවස් දෙකක් වැසිකිලියක් නැති වෙලා ගියවන්සයාගේ බැලුවම සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන අසුචි ස්වභාවය මිසක් ඒකේ ඒන් එහා අපද්‍රව්‍ය ආමි ගඳක් නැහැ. නැවත මල පහ කළ පෑය දෙක තුනක් ගිය එකක් බැලුවොත් එහෙම. ඒ ටික ටික විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා ජරාවටපත් වීමේ අධිවේගය. එහෙනම් මේ වේග සීමාව පාලනයක් අපේ ඇඟේ තුල අපද්‍රව්‍යයන් තුල පවා තියෙන අපද්‍රව්‍ය වල පත් නොකර. එහෙනම් අරිහතුන් වහන්සේගේ චිත්ත පාරිශුද්ධියට අනුකූල වෙච්ච කයත් තුල කුණු වෙන දෙයක් කුණු නොවි තියනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඒ වගේ මේ ශක්තිය ගැබ්බෙලා ඊට අනුකූල වෙලා හැදුනට පස්සේ ඒක කුණු නොවන වස්තුවක් බවට පත් වෙනවා කියන එක පුදුමයක්වත් නෙමෙයි. එහෙනම් අනිබඳු පරිවර්තනයක් ඇති වෙනකොට කුණු වෙන පරිසරයයි කුණු නොවන පරිසරයයි දෙක දෙපොළක දෙවිදිහක් නිසා ගිහි පරිසරයේ කුණු වෙන පරිසරයේ අර කියන උත්තරීතර පරිසරයේ කුණු නොවන පරිසරේ නම් ඒකට අනුකූල වන්නා පැවැත්මට සම්බන්ධ වෙන්න ඕන. කිලිගුණ කියලාත් වචනයක් තියෙනවා. යම් කිසි කෙනෙක් අපලව්‍ය හැටියට සලකනවා. ඉතින් ඒ නිසා කට්ටානි වහතුරු නැත්නම් යම් කිසි දෙක මේ කපු මහතුරු රෙදි හොදලා සුවඳ ගල්වලා දෙහි ගාලා නාලා කහහරි මොනහරි දාලා අරකට හොදාගෙන දැන් මේ කිලි නැති වෙන්න මෙහෙම කිලි හරණ කරගෙන ඉන්න තමයි වැඩේ පටන් ගන්න. අපේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ වෙනකොට ඉස්සති උනේ කාලේ මතක වාස්ත්‍රයක් හදන්න ගිහිල්ලා පාංශු කුල ජීවරයක් හදන්න ගිහිල්ලා පණුවන් හදලා අර හෙද්ද කුණු හෙද්ද ගිහිල්ලා මලමිණි උතුම් හෙද්ද ගිහිල්ලා හොදලා හොදලා ඕක ඇදගෙන ගියොත් එහෙම දෙවිලෝට ගියොත් එහෙම දෙවියෝ අහකමලා ගන්නවා. ඔය පාංශු කුල ජීවරය දරාගෙන ගියොත් එහෙම දෙවියොත් වඳිනවා ළඟට ඇවිල්ලා. මලමිණි උතුම් කුණු හෙද්දත් අරගෙන ආවා කියන කිහික්කුයි කිලිකුණු කියලා කියනවා. දැන් අපි නම් හරි කැමති මරණ ගෙදරට ගිහිල්ලා ආවහම මල ගෙදරට ගිහිල්ලා ආවට පස්සේ දවස් ගානක් කරගන්න දේවාලේ කප් මහත්තයා දේවාලට යන්නේ. මොකද කිරි. නාලත් යන්නේ නැහැ දවස් ගානක් කරන. මොකද වන්න ගෙදෙට ගිහින් පඩි පඩි අඩිය ගහලා අපිට කියලා. හැබැයි මලමිනිය ඔතලා හිටන් සෝහනේ දාපු රෙද්දයන්ට ගිහින් ඉලහට ගිහලා ආතන් වහන්සේ දෙන ආර්යයන් වහන්සේලා. අනේ දෙවියෝ ළඟ ඉලා නමස්කාර කරනවා. අරඤ්‍ය ඉසි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙනවා එක්තරා විදිහේ තාපසය හත් දෙනෙක්. ගල්ලෙන කරලා බොහොම යහපත් ගුණ සිතින් යුක්තව සීලවන්තව ගුණවන්තව ධානලාභීව වාසය කරනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ට ආරංචි වුණා. මෙහෙම සීලවන්ත ගුණවන්ත හොඳ ඉරිසියවරු හත් නමක් ඉන්නවා. මෙහෙම කැලේක මෙහෙම ආරණ්‍යක. මෙහෙම ගල්ලෙනක ගියේ. බලන්න එන්න ඕන කියලා හිතාගෙන මිනිස් වෙසකින් ආවා. ඇදිලා බලා ඉන්නකොට අර තාපසවරු දැක්කා. මිනිස්සෙක් ඇදිලා ඇදින බලා ඉන්නවා. හැබැයි හොඳ කඩවාසන පෙනුම බලපුවාම සාමාන්‍ය මිනිස්සුයෝ ඉක්මවලා ස්වභාවය පේනවා මේ වෙනස් බව පේනවා. එයා දුර ඉඳන් බලා ඉන්නේ ඔබ කවුද? ස්වාමීනි මම තමයි සක්‍ර දේවිය. ඇයි ආවේ? ඔබ වහන්සේලා බලන්න ආවේ. කාලයක් තිස්සේ දතන මැද්ද ඇඳුම් හොදාගත්තේ නැති නාපු නැති දාලිය ගඳ හන අපේ මේ කයේ කිලුට දෙවි වෙන ඔබලට බොහොම පිළිකුලක්. ඨක්‍රේ ඈත් වෙලා යන්නේ ඉක්මනට. දත වැදලා නැහැ, මුණ හොදලා නැහැ, ඇඳුමක් හොදාගෙන නැහැ. අපේ ඇඟෙන් තියෙන මේ මනුස්ස කයේ තියෙන කිලුට හැමතැනම ගඳ ගහනවා. අපි ඒව ගණන් ගන්න තු වෙවි. මේ ඔබලා වැනි අය. ඒවා අපේ ඉතරදී අවල් අපේ ඉතරදී ගණන් ගන්න ඔබලා. මෙතෙන්ට එන්නේ ගැළපෙන්නේ. ඨක්‍රේ ඉක්මන් කළා යන්නේ. බොහෝ කාලයක් සීලවන්තව ගුණවන්තව ධානලාවින ඔබ වහන්සේලාගේ යම්කිසි කඩකිලුටක් ඇද්ද මා කුණු කිලුටක් ඇද්ද දෙවියෝ හිත දන්න මල්දමක් හා සමානව සලකනවා කියලා ඉදිරියටම පාල්ලහිටම පාවෙන්දා කියනවා. ඒ දෙවියන්ට මල්දමක් හා සමානයි. නමුත් අපිට ওই ටික පෙන්වන්න නැතුව තමයි පෙන්වන්නේ දෙවියෝ නම් අවර ඌ නම් නරෝ යම් කල ඔය විදිහ පෙන්වන්නේ සිව්සිය ගව් අසල ඌ නම් නරෝ යම් කල දෙවියෝ තමන්ගිල දැවිටි කුණුසේ කරේ පිළිකුල වේදියාසය අපි කවිලියලා ඉවිල්ලා නම් මේ දෙවියන් පිළිකුල කරවන්න දෙවියන් මිනිස්සු අතර වේදයක් ඇති කරන විදිහේ කවිලියාව කාලයක් තිබුණා ඔය ඉතින් එක එක ආකාරයෙන් කලින් කලාපු අදහස් වේද කිරීමේ ඔය තියෙනවා කොච්චර කවි පොත් උනා පුදුගුණ අලංකාර ඉතින් ඔය වගේ පොත් උනාට තියෙනවා ඔය ඉතින් මේ නිසා මේක අපි දකින්න ඕනේ එකිනෙක වර්ණා කරන්න එකිනෙක පාස් කරන්න ගියාම සිද්ධ වෙන්නේ වටිනා දහවටම පහරවදින එක බුදුදහම තුල ඒවා පෙන්නලා නැහැ සීලවන්තව ගුණවන්තව යහපතේ ගත කරන ගිහි අයගේ ගිහි ගඳ පවා කය ගඳ පවා දෙවියන් මල් දමා කා සමානයි කියලා පෙන්වපු දැන් මේ ධර්මයේ තියෙන්නේ අන්න ඒතර ඉතන අපි වෙනස බලන්න ඕනේ මොකන්ද මේ? ඇසුරු කරපු දේවල් වල තියෙන කිලිකුණු පව නැති වෙලා ගිය රුමකින්ද සීලවන්ත ගුණවන්ත ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ වලින්. එහෙනම් ඒකේ අග්‍රස්ථානයේ තියෙන අරිහත් ඵලයේ ඇසුරු කරන ලං තිබෙන දීපව. ඒ ආකර්ෂණයට අනුකූල දෙයක් වෙන්න ඕනේ අනුකූල නැත්නම් එහෙම ගැලපෙන්නේ නැහැ. මේ ගැලපෙන දෙයට ගැලපෙන දේ අවශ්‍ය නිසා තමයි එබඳු අයගේ උත්තම උත්තම තත්ත්වයටපත් වෙන කෙනාට ඒකට ගැලපෙන ජීවරේ තමන්ගේ කොටස වශයෙන් දරන්න සිද්ධ වෙන්නේ. පැවැත්ම තුළ පැවිදි වත කියන එක ගැළපෙන වත වෙන්නේ. ඒක වෙනස තියෙන්නේ කොහොමයි? මේ වගේ ප්‍රශ්නයක් මේ ඉහාත්ම සුභ විහරණය මේ ඉහාත්මය කියලා කියන්නේ මේ මේ ජීවත් වෙලා මැරෙනකන් ඉන්න කාලය. ඉහාත්මය කිව්වේ ඒකයි. මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සේ ඔහු කවදා හරි මැරෙනවද? අන්නේ මරණය දක්වා කාලයට කියනවා ඉහාත්ම. ඔන්නේ කාලයේ සැනසille ජීවත් වෙන්න. යම්කිසි ආකාර ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයේ වාසය කිරීමට කියන ඉහාත්ම සුභය වෙන්නේ වාසය කරනවා. අවුලක් නැතුව හඳු සරුවල් නැතුව අර ගැටෙන ලෝකයේ තුල කම්පා වෙන ලෝකයේ තුල ගහ මරා ගන්න ලෝකයේ තුල එබඳු මානසිකත්වයක් ඇති වෙන අරමුණු වීමෙන් තොරව ඉන්න පුළුවන් නම් යම් දෙනක යම් ස්වභාවයකටපත් වෙලා ඒක එහි මෙහි පැනලා දුවලා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. මනස අනුකූල තත්ත්වයටපත් කරලා ඉන්න පුළුවන් දෙයක්. ධානාලාභී කෙනාට ධානාලාභී තත්ත්වයෙන් පුළුවන් මානසිකත්වයේ එදෙන්න තිබ්බට පස්සේ. මේ ශාරීරියේ පිළිබඳව තියෙන බර, ශාරීරික කැක්කුම වේදනා මේ සියලු දේ නිසා ඇති වෙන වෙහෙස අත්හැරලා දාලා ඉලා ශාරීරිය නැතුව ඉන්නවා හා සමානයි. මේ ශාරීරියත් එක්ක තියෙන මේ කායික සම්බන්ධයේ බර නැතුව ඉන්නවා හා සමානව ඉන්න පුළුවන්. එහෙනම් ඒකත් මේ ජීවත් වෙලා මැප් එකකින් ඉන්න කාලෙදී එක්තරා සුවයක්. එයින් එහාට එහාට තියෙන ධ්‍යාන ප්‍රථම ධ්‍යානට වඩා ද්විතිය ධ්‍යාන ඊට වඩා තෘතිය ධ්‍යාන ඊට වඩා චතුර්ථ ධ්‍යාන මේ ආදි වශයෙන් ගියහම එකින් එකද එකින් එකට සහැල්ලු භාවයටපත් වෙනවා අර ජීවත් වෙලා ඉන්න කාලේ සුඛ විහරණේ වාසය කරනවා සුඛ විහරණේ කියන එකේ වාසය කරන්නේ ඒක ඇලිලා නෙමෙයි ඒකෙන් අහක් වෙලා ඉන්නකොට දින විපාක දුක්ඛයක් එනවා විපාක දුක්ඛේට අපි සකස් වෙලා තියෙන සමානාන්තරපත්තිය කියලා. නේද? මොකද ඒ විපාක දුක්ඛේ ඉඳ අවශ්‍ය කරන පරිසරය අපි හදාගත්තොත් තමයි. ඊට අනුකූල විපාක ලක්ෂණයන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙන්නේ. කායික වෙහෙස පව ඇති වෙන්නේ ඊට අනුකූලවයි. එහෙනම් අපිට පුළුවන් ධානලාභී මානසිකත්වයක් තුළින්. ඒ බඳු කැක්කුම් වේදනා දැනෙන්නේ නැති. නමුත් මනා සිහිය නුවණ තියෙන. ඒ බඳු නිදහස් ස්වභාවයකින් මේ පැවැත්ම ගෙනියන්නේ. ඒකේ අග්‍රඵලය දුක් විඳ හැකි සමාපත්තිය. නමුත් ධානය ලැබුවා හිට ඒ ඒ මොහොතෙත් ඒක නැගී එනවා. සමාපත්තිය තියලා අග්‍රඵලෙ ඉන්නවා. ධානයෙන් ඉන්න අවස්ථාව කියන එකට වෙලාවක් අවශ්‍ය නැහැ. ක්ෂණික සමාධියනොත් ඉන්න පුළුවන්. ඒ ධානය ලැබුව කෙනාට ක්ෂණික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියන මේ හැම තැනකදීම ක්ෂණයෙන් මේ ධානය නැగిලා එනවා. ධාන සුවේ මේ කටයුතු කරන්නත් පුළුවන්. ඕනනම් ධාන සමාපස්සිතපතලා 100ට 100ක්ම ධාන සුවේන් ඉහත්ම සුවේදී ඉන්නත් පුළුවන්. ඒක ක්‍රම දෙකක්. ඉතින් මේ දෙකේම ශක්තිය ලබා ගැනීමට ඉහත්ම සුපවිහිරණිය කියන්නේ ඒකයි. කරදරකාරී මානසිකත්වයක් ඇති කරන දෙනින් අපිට අයින් වෙන්න පුළුවන් නම් ධර්මාන ක්‍රමානුකූලව ක්‍රමහතාවක් ඇතුළු. පැනලා ගියන උපක්‍රමේ දැන් හේතුඵල හටාව එකක්. අපි ඒකට යොදන්න හදන උපක්‍රම තව එකක්. උපක්‍රමයේ ඉඳලා බේරෙන්න බැරි එක හරි බුදුරන් වහන්සේ කිව්ව කරු පාප විපාකයෙන් බේරෙලා යන්න තැනක් නැහැ කියලා. එහෙම දුවලා පැනලා මේකෙන් බේරෙන්න බෑ. හැබැයි ඒකට ක්‍රමහතාවක් හේතුඵල හටාවක් තියෙනවා. ඒ හේතුඵල හටාවට අනුකූලව. අර පාප විපාකයන්ගෙන් ඇතිවෙනා වූ දුක් වේදනා කායික කායික වෙහෙස මේ වගේ දේවල් අත්හැරලා ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ධානාසහිත මානසිකත්වයේ. ධානලාභී මානසිකත්වයේ. අන්න ඒකට කියනවා ඉහාත්ම සුඛ විහරණ ලැබෙනවා. අමුතුවේ ලබන්න අමුතු දෙයක් නෙවෙයි. ඒ තත්ත්වෙටපත් වෙනකොට මේ බුද්ධිලාගේ නිදහස එනවා. මානසිකත්වයේ කායිකත්වයේ නිදහ. හරි පහසුවක් එනවා. ජීවිතයේ පද අපි හිතමුකෝ. ඒ වගේම සුඛයක් විඳිනවා විවිධලේ තව විදිහකින්. දැන් ඇඟේ කැක්කමයි වැඩ කරලා ඔක්කොම කරලා බෑ පොඩ්ඩක් අඩියක් දාලාව නම් ඔක්කොම කැක්කුම ඉවරයි කියනවා. ඇත්ත වශයෙන්ම ගිය මනසේ ලෞකික උපක්‍රමයක් තුළින් වැඩි දුස්චරිත වුණත් අර දැයින කැක්කුම් ඉවර කරගන්න ක්‍රමයක් ලබාගෙන ඉන්න ඔගොල්ලෝ ප්‍රීතියක. ඔහු ඒක ලබන්නේත් එක්තරා විදිහක මිත්‍යා සමාධියකින් ලබන ඉහාත්ම සුඛ විහරණය. දැන් ඕකෙන් තේරෙන්න ගන්න ඕන ඉහාත්ම සුඛ විහරණය කොච්චර විදිහට මිනිසුන්ට සැනසෙල්ලක් ගෙනත් දෙනවද කියලා. ඔය බොන්නේ ඕකද? ඔය ටික ආවෙ නැත්නම් නගින නිසා වැඩක් නැහැ වීම. එන් අහක් වෙනවා. ඇත්ත වශයෙන් මේ බුද්ධිලා ඒ තුලින් විඳිනවා එක්තරා ආස්වාදයක්. මොකද්ද? ඇඟේ කැක්කම දැයින් නැතුව යනවා. බර තිබුණාන් දැයින් නැතුව යනවා. මිනිහා වැටුණත් මිනිහා දන්නේ නැහැ වැටුණා. මොකද? ඕවා දෙන කොස් කඩ කොට කරේ උදේන කුසන් කරමු මිට්ටියක් උඩ ඉන්නවා ඉතින්. උදේ තමයි දකින්න කට වෙලා තියෙන අය ඔක්කොම ඔක්කොම කඩි කාලා තියෙන අය ඔක්කොම බේලේ කෝල් එක ඇවිල්ලා තියෙන ඔක්කොම වෙන්නේ උදේ. අන්න මානසිකත්වයේ මොකද මිත්‍යා සමාධියක් නිසා එතන ඇති වෙන්නේ. මිත්‍යාවක් ගන්න විහෙරණයක් නිසා. ඒකේ කෙලවර අවසානයේ මහා දුක් කරදර වලින් දෙඩ රෝග වලින් පිරීලා. නමුත් මේ සම්මා සමාධියකට සම්බන්ධ කරලා ගන්න ඉහාත්ම සුඛ විහෙරණේ නිසා. ඒකේ ඉඳලා නැගිටිනකොට තව තවත් සුද්ධ වෙලා නිරෝගී වෙලා ප්‍රබෝධ වෙලා නැගිටිනවා මිසක් අර කුණු ගොඩක් කියලා නැගිටින්නේ නැහැ. ඒක ඒ ජීවිත කාලයට විශාල පහසුවකට බලපානවා. අර මිත්‍යා සමාධියකටපත් වෙන්නා දුචර්යය කරන බීමත්කමේ ලබන්නා සුඛ විහෙරණයක් තියෙනවා. ඒකේ ඵල විපාක වශයෙන් උත් ඒ පුද්ගලයාට ඊට පස්සේ ආයෙත් ඊටත් අර තීව්‍රතර අන්ත තත්ත්වයටපත් වෙලා තමයි ඊට පස්සේ ජීවිතේ මුණ දෙන්න වෙන්නේ. ඉන්ද්‍රියන් තැම්බිලා ඒවෙන් ගන්න පුළුවන් ක්‍රියාකාරීත්වය අක්‍රීය වෙලා මනස දුර්වල වෙලා මේ ආදි වශයෙන් නුවේක් විකෘතිලා බඩ ඉදිමිලා කැවුතු ඉදිමිලා මේ මේ තත්ත්වයටපත් වෙන්නේදී තත්ත්වය කියලා ආහාර දිරවන්නේ තත්ත්වයටපත් වෙලා අන්තිර වෙනසිල යනවා. ඒකේ தત્ත්වය. මොකද ඒ ඉහාත්ම සුභ වියන්නේ දුස්චරිතයෙන් ගත්තා වූ මිත්‍යා දෘෂ්ටියෙන් නැගුණු මිත්‍යා සමාධිය ඇතුළේ මතුවෙච්ච එක නිසා. යහපත් පැත්තට තියෙන සම්මා සමාධියත් උනේ සම්මා විහරණේ ගත කරලා ලබන සුඛ විහරණය. ඒක යහපත් නිසා ප්‍රතිඵලයේ හැමදාම යහපත්. එන්නේ එන්නම නිදුක් වෙනවා නිරෝගී භාවයෙන් ඉනවා. ලෙඩ තිබුණ ලෙඩ අඩු වෙලා යනවා. කායික මානසික වනාව ආබාධ දුරු වෙලා යනවා. එන්නේ එන්නේ සැනසෙන. දැන් ඕකේ ওই தත්ත්වය ප්‍රිය කරපු අය. දැන් ඕක සාමාන්‍ය මට්ටමකට සලකන්නේ ආර්යෝ. ආර්යෝ උතුල යහට යන්නේ නැහැ. නමුත් ওই தත්ත්වයේ තුලින් ওই නිරෝගී බව, සැහැල්ලුව ඒක ප්‍රිය කරලා ඉඳන් ගියේ සමහර යෝගී අවුරුදු දහස් ගණන් ගිහිලාත් ඉන්නවා කියලා අපිට දකින්න අහන්න ලැබිලා තියෙනවා. එහෙම යෝගීන් ඉන්නවා. හරියට තරුණ වයසින් පවත්වාගෙන යන විදිහට මානසිකත්වයේ තියෙනවා. කයත් ඒ වගේ. වයස යන කෙනාට එයාට වයස ගිහින්නේ. අවුරුදු 16ක 12 වයසේ පුද්ගලින්ගේ ශරීරවල. උපක්‍රම තීදී ක්‍රම තියෙනවා සතර සතර ඉදිපාද වෙනුවා එහෙම කරන්න පුළුවන්. ධර්මයේ පෙන්නනවා. මේ ගඟ කිරි ගඟක් වේවා කිව්වොත් ඒ කාණ්ඩේ සතර ඉදවාද වැඩුව කියන ඕනනම් කිරි ගඟක් කළේ. මේ කන්ද රත්තරන් වේවා මේ ගල රත්තරන් වේවා කිව්වොත් අදිෂ්ඨාන කළ එක රත්තරන් කළේ. එහෙනම් මේ වැහැරලයන් යන ශරීරයේ ප්‍රවෘත්ති යෝග ප්‍රවෘත්ති ඉන්නේ. එහෙම වෙනවා. සතර ඉදවාද වැඩුවට කරන්න පුළුවන් කියලා බුදුරණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එනම් ලෞතර බුදුරහත් නම් බුදුරයන් වහන්සේ පෙන්වු ධම්ම මාර්ගයේ මේ පංචස්කන්ධයේ අයිති වෙන මේ කුණු ගොඩවල් ලෝකේ තියෙන කුණු ගොඩවල් ප්‍රවෘත්ති කර කර යරි යෝගී තව තව ඉන්න හදන එකක් නෙමෙයි. මේක හැටි දැනගත්ත ගමන් ඊළඟ හිතවිය ගන්න මොකද මේ ශරීරය ඉවර වුණා නම් දුකේ නිදහස් ඉවරට එතකන් විදිහේ දුකත් ඉවරයි ඔය අදහස් තමයි ඉතින් පටන් ගන්නේ නිසා ඒ අය මේක හදාගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් එතන සුද්ධ කර ගැනීමක් අපේ ගෙදර පරණ බඩුවක් තිබුණොත් අපි පැත්තකට දාලා මුල්ලකට දාලා තියෙනවා දූවිලි බැඳිලා ඔක්කොම අපිට මේ රූපවාහිනී යන්ත්‍රය කිය හොඳ එකක් ගෙනත් තියාගෙන මෙහෙ ඉන්නකොට බොහොම දුප්පත් ගෙදරක් තියෙනවා එහෙම එකක් ගන්න පුළුවන් කමක් නැහැ ඔය බැටරි කවලා තියාගෙන බලන්න පුළුවන් රඟල් 12 විතර කළු සුදු එකක් කියමු. දැන් ඕක ගෙදර සාමාන්‍ය ගෙදර ලයිට් විදුලි නැති ගෙදරක බලන්න පුළුවන්. දැන් අපේ ගෙදර හොඳ මාලිගාවක් වගේ හදාගෙන ඉල්ල ගේන තියෙන ඉහළම එකක් ගෙනහල්ලා ඒක ඉහළ තත්ත්වයේ තියා ඉන්නවා උසස් තත්ත්වය. අරක පැත්තකට දාලා කොහේ අබුව තියෙනවා. දැන් ඔය ගෙදරට සේවකයෙක් කවුරු හරි ආපුවාම දැන් මෙහෙම කෙනෙක් ආපුවා උඹලට ආරම්භලයක් ඕක. හැබැයි යාට මහ ලොකු දෙයක් ඒක. ඔහු ඒක ගෙදර ගිහින් ඊට පස්සේ මොකද කරන්නේ? ඒක හොඳට සුද්ධ කරලා මැදලා උපමට්ටම් කරලා අර කඩ කිලුට තියෙන තැන්වල පාට ගන්න පාට ගාලා ඉතින් මොකුත් නැහැ මේකට හොඳ රෙද්දක් එහෙම ඔතලා දාලා ඒක ඉතල තියෙන්නේ එහෙමයි ඒක. හරිය වටිනාදයක් හම්බෙච්ච හැටි. හැබැයි ඒකේ තියෙන යථාර්ථයෙන් ගන්න හරයක් නැහැ කියලා දැක්කගෙන අගුවේ දාලා තිබෙනවා වගේ. ඔය ඉහාත්ම සුඛ විහරණය තුළ උනා තීමා ඉක්මවා කියලා මේ කය නිරෝගී කරලා අර 16 වයස තත්ත්වයට කය හදාගෙන මෙහෙම ඉඳ බලාපොරොත්තු වෙන එක අර අඟල් 12 කළු සුදු ටීවී එක බලන්න කියලා සුද්ධ කරගත්ත එකනගේ වැඩේ කරනවා. ආර්යත්වයටපත් වෙච්ච කෙනාගේ මානසිකත්වයේ අර මහා මාලිගාව කියන ගෙදර කියලා අගු පිල්ල දාපු අර යන්ත්‍ර කබල වගේ තමයි ඔය සතර ඉදිපාද වල්ලා ඉවරලා මේ හයි මේ කයි නිරෝධ කරගෙන ඉන්න මානසිකත්වය. ඒ ස්වභාවය. ඉතින් බුදුරයන් බුදුරයන් වහන්සේලාට වැඩි උද්දමේ ලෝකේ තවත් සම කරන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. ඉතින් උන්වහන්සේට ඔන්න ඔයිටලා විශේෂ දේවල් කරන්න තිබුණා. ඒ වුණාට උන්වහන්සේ වයසට යන කය වයසට යන හැටියට යන්නේ නැහැ. ඒකට 아무තු දෙයක් කරන්න ගියේ. ලෝකයාට පෙන්වන මේ කයේ හැටි බලා ගන්න. මේට වඩා ලස්සන කයක් ආද දිනුනේ. කඩවසම් කයක් ආද දිනුනේ. ඒ කයකට වෙන්නේ හැටි බලා ගන්න. දවස ගන්න ඔබට පේනවනේ. අන්න ඒක පේන්නේ ඇරියා ලෝකයාට. මොකද ඒ දැකීමෙන් තමයි ලෝකයාට බැඳීමක් රැඳීමක් තිබුණ එක අත්හැරලා යන්නේ. විශේෂයෙන් යොමු කරලා වල්නකොට මිනිසුන්ට අපේනවා. අනේ කොහොම හිටපු කෙනෙක්ද මේ? උන්වහන්සේගේ ශරීරය එදා වල්නකොට කොහොමද තිබුණේ? අද වල්නකොට කොතර වැහැරිලා ගිහිල්ලා. ඒ වැහැරෙන එකම දකින් දැල්ලා පෙන්නනවා. ශාරීරික ස්වභාවය කියන්නේ ඕක තමයි කොච්චර ලස්සනට තිබුණත් ඔය ගන්න හරියක්. වැහැරිලා වැලස යනවා කියන්නේ ඕකනේ. පේනවනේ ඒකේ. අනේ පේන්න මීඩියා ගියා. එහෙම නැත්නම් මොකද කරන්නේ? අන්න බලන්නකො. අපිට වැහැරිලා වැලසන එක යගේ කිය එයා ඉන්න හොඳට ලස්සනයි. එයා ඊටත් ඉපිය කරන්නේ. මේකට අපිට එහෙම කිව්වර එයා ඉන්නේ නැහැ නේ. ඔවා ගණන් ගන්න එපා කම්පා වෙන්න එපා කියනවා අපිට අපේ හැ කන වුණොත් අපේ රැවුල් ගහ පැවුනොත් අපිට කියනවා ඔකට කම්පා වෙන්න එපා කියලා. උන්වහන්සේ ඔක්කොම කලු කරගෙන තරුණ වයසේ ඉන්නවා. අපිට තමයි මහලොන කම්පා වෙන්න එපා කියන්නේ. මිනිස්සු අතර මෙහෙම මානසිකත්වයක් උදා වෙනවා. ඒ නිසා උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් දකිනවා. මම මේ தත්යෙන් ඉන්න එක මේ ලෝකේ හරි මේ ධර්මයේ දෙන මට ගැළපෙන්නේ. ඒ ලෝක සත්‍යය කෙරේ දයානුකම්පාව මේ ධර්මියම උපනංවා දෙන්න. උන්වහන්සේලා මේ මහලුවෙන් தත්යේ මහලුවෙන් දැරලා නිකන් ඉන්නවා මිසක් හැකියාව තිබුණාට ප්‍රකෘති කරන්නේ ඒක ස්වභාවය. ඉතින් ඒක තත්ේ නැති අන්නේ යෝගින් මෝහය අයින් කරලා නැති නිසා රාග දේශය යටපත් කරලා සතර ඉදිපාදයන් වඩලා ඒ විදිහට ලෞකික සතර ඉදිපාද වඩලා ඒ ශක්තිය අරගෙන සලෝස් වායස් ශරීරයේ තියෙන ස්වභාවයෙන් අවුරු ගානක් ජීවත් වෙනවා ඒ කර්ම ශක්තිය තියෙනවා. මිනිහෙක් හැටියට ඉන්න පුළුවන් කර්ම ශක්තිය තියෙනකන් එහෙම ඉන්නවා. ඕනනම් ඒ කාලේ වැඩි කළත් ආයු සංඛාරය වඩලා ඒ ඉවර වුණා තව ඉදිරියට ඉන්න පුළුවන් කියන හරි ඉදපත වැඩුව කෙනෙකුට. ඉතින් ඉහාත්ම සුඛ විහරණය කියන්නේ මේ වගේ දෙයක්. ඒ තුල අපිට මේ ආර්ය මාර්ගයේ පූර්ණය කරන්න යම් බාධාවක් ඇද්ද සී කල්පනා මදිනම්. ඒ සඳහා අවශ්‍ය කරන දේකට අපිට මනස යොමු කරනකොට මේ ශාරීරිය ඇතින වේදනා කැක්කුම් ආදී ඊට බාධා පමුණවන මට්ටමක තියෙනවා නම් ඒ හරිය නැති කරගත්තාම අපිට ඉහාත්ම සුඛ විහරණය ඇති. නිසා ඉහාත්ම සුපවිරණය අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ තියෙන බාධා ටික දුරු කර ගැනීමට අවශ්‍ය ප්‍රයෝජනෙ සඳහා. ඒක තමයි ආර්යයන්ගේ ඉහාත්ම සුපවිරණයේ තියෙන වෙනස. අන්‍යයන්ගේ ඉහාත්ම සුපවිරණයේ තරුණ කයක් ඇතුව ඉන්න පුළුවන් විදිහේ ඒ බඳු සුපවිරණය බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ එහෙම ක්‍රම ගෙනියනවා. ඒක වෙන මාංශයක්. මේ වෙනස දකින්න ඕනේ. දන් දීම සම්බන්ධ ඔබ වහන්සේගේ අදහස් කර තිබුණා. අප සසරදී සිදු කළ ණය ආපසු ගෙවීමක් එහිදී සිදුවන බව. තවද දන් දීම පුණ්‍ය ක්‍රියා බවද සඳහන්. මෙය මදක් පැහැදිලි මදක් පැහැදිලි කරන මෙනිල්ලීමක් කරනවා කියලා දිනවා. දැන් මෙතන මේක හේතුව. දැන් අපිට මේ පුණ්‍ය කියන වචනේ තුලින් අපි දකින්න මොකද පුණ්‍ය කියන්නේ කියලා. අපිට පිනවන්න යම්කිසි දෙයක් හේතු සාධක ඇතුව තියෙනවා නේද? පිනවනවා කියන්නේ මේ ගත සතුරු කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක හරියට දෙකක් තියෙනවා. ඒ සෝමනස් බව. සෝමනස් කරනවා කියන්නේ එකක්. පිනවනවා කියන්නේ තව එකක්. අපි මේ කාරණා දෙක තව තුරු වෙලාවකින් විග්‍රහ කරලා ගමු.